තෙරුවන් සරණයි. අද සතියේ අදා දවස 2017 වර්ෂයේ අගෝස්තු මාසයේ 8 වෙනිදා සවනට සිසිලස ජාත්‍යන්තර දහම් ප්‍රචාරක සේවාව ඔස්සේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවකට එකතු වීමටයි සියලු කණ්ඩායම් මිතුරන් දැන් සදී පැහැදිලි සිටින්නේ. ඉතින් අද දවසේදීත් බොහෝ සතිවල අඟහරුවාදා දිනයන් නිමෙන් ශ්‍රී ලංකාවේ සිට මේ ධම්සභා මණ්ඩපයට එකතු වෙනවා පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ගෞරවනීය ස්වාමීන් වහන්සේ.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 මේ දහම තේරුම් ගන්නට මූලිකවම තියෙන තෝන කාරණාව තමයි ශ්‍රද්ධාව. බුද්ධ වචනය ගැන තියෙන ශ්‍රද්ධාව මුල් කරගෙන තමයි අපට අපේ ජීවිතය ගැන හොයන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. බුදුරන් වහන්සේ තමයි අපට පෙන්වා දුන්නේ අපේ ජීවිතයේ අභ්‍යන්තරය මේ සංසාර පැවැත්ම සිදුවෙන ආකාරය පිළිබඳව. ඉතින් ඒ නිසා අපි තුළ ඇති වී තිබෙන විඩාකාර කොටු වෙච්ච රාමු වලින් තොරව විවෘත මනසකින් ස්වාධීන චින්තනයකින් යුක්තව ඒ ධහම තේරුම් ගන්නට මහන්සි ගන්නට ඕනේ. එතකොට අපට පුළුවන්කමක් ලැබෙනවා ශ්‍රද්ධාවෙන් පිළිගත් ඒ ධහම ප්‍රායෝගිකව අපේ ජීවිතය තුළින් අත්විඳින්න. එතකොට තමයි අපට සැබෑවට මේ ශ්‍රද්ධාව දක්වන්නේ ඒ වගේම අපිට මේ අපේ ජීවිතයේ යථාර්ථ ස්වභාවය තේරුම්ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ සඳහා අවශ්‍ය මූලික කාරණාව තමයි ශ්‍රද්ධාව මුල් කරගෙන සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරයයි කල්යාණ මිත්‍රයන්ගෙන් සද්ධර්ම ශ්‍රවණය හෙනවා. ඒ වගේම යෝනිසෝ මනසිකාරය තුලින් ධම්මන් ධම් පටිපදාව කියන මෙන්න මේ කාරණා සියල්ලක් එකතු වුණාට පස්සේ අපේ ජීවිතය තුළ සත්‍ය අත්විඳලා ඒ සම්මාදිට්ඨිය ඇති කරගන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒ සඳහා අපි මේ දහම් සියලු දේවල්ම ප්‍රායෝගිකව ජීවිතයත් එක්ක ගලප ගන්නට ඕන. එතකොට අපට පුළුවන්කමක් ලැබෙනවා මේ දහමේ සැබෑ අර්ථය තේරුම් ගන්නට. ඉතින් මම මේ දවස් ටිකේම මේ පින්වත් පිරිසට පැහැදිලි කරන්නට යෙදුනේ අපේ ජීවිතයේට සම්මාදිට්ඨිය ඇති කරගෙන ඒ සම්මාදිට්ඨිය තුළින් ප්‍රායෝගිකව ජීවිතයේ තුළ දහම අත්දකින්න වැඩපිළිවෙලක් පුරුදු කරන ආකාරය පිළිබඳව ඉතින් අදත් මම ඒ සඳහාම වටිනා සූත්‍ර දේශනාවක් තෝරගත්තා පැහැදිලි කරලා දෙන්න. සමහර විට මේ සූත්‍ර දේශනාව මේ පින්වතුන් අහලා තියෙන්නත් පුළුවන්. මේකේ වටිනා කරුණු ගණනාවක් ඉස්මතු වෙනවා අපේ ජීවිතේ ප්‍රායෝගිකව ධම්ම මාර්ගය දියුණු කර ගන්නට අවශ්‍ය වෙන විදිහට මේ දේශනාව තියෙන්නේ සංයුත්ත නිකාය දෙකේ උපනිෂ සූත්‍රය. භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර වැඩ වාසය කරන කාලේ තමයි මේ දේශනාව වදාරන්නේ. භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වදාරනවා ඥානතෝහම් භික්ඛවේ පස්සතෝ වාසවාණං khයං වදාමි. නෝ අජානතෝ නෝ අපස්සතෝ. මහණෙනි සංවදා නිසා මේ විදිහට ආශ්‍රය ෂේ වෙන්න දැන් කයේ ඥානය ඇති වෙන්න ආශ්‍රය ෂේ වුණා කියන ඥානය නිකන් ඇති වෙන දෙයක් නෙමෙයි. දැන් එතකොට ආශ්‍රය ෂේ වෙන්නේ මෙහිම දනිමින් දැක්මින් වාසය කරගෙන ඉනකොට ආශ්‍රය ෂේ වෙනවා. හැබැයි ආශ්‍රය ෂේ වෙන්නට හේතුවක් තියෙනවා. ඒ හේතුව ඇතිවීමෙන් තමයි ආශ්‍රය ෂේ වුණා කියලා නුවණ හටගන්නේ. මොකද්ද ඒ හේතුව? කාච වික්කවේ කයේ ඥානස්ස උපනිසා මොකද්ද මේ ශේවුණා කියන ආශ්‍රය ශේවුණා කියන ඥාණය හටගන්න ඇති වෙච්ච හේතුව? විමුක්ති තිස්ස වචනීය. නිදහස් වීම නිදහස් වීමයි හේතුව කය ඥාණයට ඇති වෙන්නට. ඊළඟට විමුක්තියත් නිකන් හටගන්න එකක් නෙමෙයි. විමුක්තියන් පහම් භික්කවේ සෞපනිසං වදාමිනෝ අනුපටිසං. විමුක්තිය හටගන්නේ හේතුවක් නිසා. කොහොමද හේතුව විමුක්තියට? විරාගාතිස්ස වචනීය. විරාගය නොඇල්ම එතකොට ආශ්‍රවශය වෙන්නට හේතුව ආශ්‍රවශය වෙන්න ඇති වුණේ විමුක්ති වුණාට පස්සේ විමුක්තිය ඇති වුණේ විරාගයත් එක්ක නොවැළෙනකොට එතකොට ඔන්න බලන්න මේකේ ලස්සන ප්‍රතිපදාවක් මේ ධම්ම මාර්ගය තුල පැහැදිලි වෙනවා අනුපූර වශයෙන් දැන් පංච උපාදානස්කන්ධය දනිමින් දකිමින් වාසය කරනකොට තමයි ආශ්‍රවය වෙන්නේ. හැබැයි ආශ්‍රවය වෙන්නේ විමුක්තිය වුණාට පස්සේ. විමුක්තිය ඇති වෙන්නේ විරාගයේ. නොඇලීම රාගය දුරු වීමෙන් තමයි විමුක්තිය ඇති වෙන්නේ. ඊළඟට විරාගයටත් හේතුවක් තියෙනවා. විරාගම් පහම් භික්කවේ සවපනිසං වදාපිනෝ අනුපනිසං. විරාගයට හේතුවක් තියෙනවා. මොකද්ද විරාගයට හේතුව? කාච භික්කේ විරාගස්ස උපනිසා මොකද විරාගයට හේතුව? නිබ්බිදා තිස්ස වචනීයම්. නිබ්බිදාවයි විරාගයට හේතුව. එතකොට නිබ්බිදාව කියන එක අපි විදාකාරයෙන් අත් ගැන්වෙනවා. නිබ්බිදාව කියනකොට දැන් අපි සාමාන්‍ය කලකිරීම කියලා වචනයක් ඉස්මතු වෙනවා. නමුත් සාමාන්‍ය කලකිරීම කියන එක නෙමෙයි යථාර්ථයේ දැකීම මුල් කරගෙන හටගන්න ඒහා නොයැලෙන්නට කලකිරීම කියන කාරණාව. නැත්නම් යථාර්ථ වශයෙන්ම ඇතිවෙච්ච කලකිරීම. ඒක අපි පුජ්‍යල වශයෙන් දකින මේ කලකිරීම න්‍යාය නෙමෙයි. නිබ්බිදාවටත් හේතුවක් තියෙනවා. නිබ්බිදම් පහම් වික්කවේ සවපනිසං වදාමිනෝ අනුපසිට නිසා. නිබ්බිදාවට මොකද්ද හේතුව? යථා භූත ඥාන දස්සනාං තිස්ස වචනීය. එතකොට නිබ්බිදාව හටගන්නේ යථාර්ථය. හටගත්තද ඒ ආකාරයෙන් දකින නුවණින් තමයි නිබ්බිදාව හටගන්නේ. දැන් පංච උපාදානස්කන්ධය තමයි සමුදය අස්තංගමේ දනිමින් දකිමින් වාසය කරේ. ඒ වාසය කරනකොට හටගන්න දේ තේරුම් ගන්න දේ මේ. ඇති වෙන දේ. යථාභූත ඥානය ඇති වෙනවා. යථාභූත ඥානයෙන් නිබ්බිදාව, නිබ්බිදාවෙන් විරාග, විරාගයෙන් විමුක්තිය, විමුක්තියෙන් තමයි විමුක්ති වුණා කියලා කය ඥානෙ, ශේවිච්ච ඥානෙ හටගන්නේ. යථාභූත ඥානයටත් හේතුවක් තියෙනවා. මොකද යථාභූත ඥානයට හේතුව සමාධිය තිස්ස වචනීය. සමාධියෙන් තමයි යථාභූත ඥානය හටගන්නේ. සමාධිය තුලින් අතහබුත ඥානය හට ගන්නවා අතහබුත ඥානය තුලින් නිබ්බිදාව හට ගන්නවා නිබ්බිදාවෙන් විරාගය විරාගයෙන් විමුක්තිය විමුක්තියෙන් විමුක්තිය වුණා කියන කය ඥානය හට ගන්නවා දැන් මේ විදිහට ඇති වෙන්නේ කොහොම කරනකොටද පංච උපාදානස්කන්ධය හට ගන්න නැති වෙන ආකාරයෙන් දකිමින් වාසය කරනකොට සිදුවෙන වැඩපිළිවෙලයි මේ පැහැදිලි කරන්නේ පංචීපාදානස්කන්ධයේ හටගන නැති වෙන ආකාරයේ සමුදය අස්තංගමේ දකිමින් වාසය කරනකොට විමුක්ත වෙනවා අන්තක්ෂ ආශ්‍රස්ත්‍ය වෙනවා ආශ්‍රක්ෂය වෙන්නේ මෙන්න මේ කරුණු ටික ඇතිවීමත් එක්ක. එතකොට ඒ සමාධිය ඇති වුණෙත් එහෙනම් මේ වැඩපිළිවෙල පුරුදු කරනකොටමයි. ඊළඟට සමාධියට හේතුවක් තියෙනවා. සමාධින් පහම් භික්කවේ සෞපනිසං වදාමිනෝ අනුපනිසං සමාධියට හේතුවක් තියෙනවා. හේතුවක් නැතුව නෙමේ සමාධිය හටගන්නේ. කුමද්ද සමාධියට හේතුව? කාච බික්කවේ සමාධිස්සූප නිසා. මොකද්ද සමාධියට ගන්න හේතුව? සුඛං තිස්ස වචනීය. සැපය තමයි සමාධියට හේතුව. ඊළඟට සැපය හටගන්නත් හේතුවක් තියෙනවා. සැපය හටගන්න හේතුව මොකද්ද? සුඛයට හේතුව පස්සද්ධිය තිස්ස වචනීය. සැපය හටගන්න හේතුව සැහැල්ලුව. සැහැල්ලුව හටගන්න හේතුවක් තියෙනවා. සවපනිසං පස්සද්දීන් පහම් බික්කවේ සවපනිසං වදාමිනෝ අනුපනිසං සහැල්ලුවටත් හටගන්න හේතුවක් තියෙනවා මොකද හේතුව කාච බික්කවේ පස්සද්දියා උපනිසං ප්‍රීති දිස වචනීය ප්‍රීතිය තමයි පස්සද්දියට හේතුව ප්‍රීතියෙන් පස්සද්දිය පස්සද්දියෙන් සැපය සැපයෙන් සමාධිය ඊළඟට බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා මේ ප්‍රීතියෙන් හටගන්න එකක් නෙමෙයි ප්‍රීතියෙන් පහම් බික්කවේ සවපනිසං වදාමිනෝ අනුපනිසං මේ ප්‍රීතියට හේතුවක් තියෙනවා කාච බික්කේ ප්‍රීතිය උපනිසා. මොකද්ද ප්‍රීතියට හේතුව? පාමොජ්ජං තිස්ස වචනීය. ප්‍රමුදිත භාවය. ප්‍රමුදිත භාවයක් ඇති වුණොත් තමයි ප්‍රීතිය හටගන්නේ. ප්‍රීතියෙන් සැහැල්ලුව හට ගන්නවා. ඒ සැපසද්දියත් එක්ක සැපය හට ගන්නවා. ඒ සැපයෙන් සමාධිය හට ගන්නවා. ඒ සමාධියෙන් අතහබුත ඥානෙ හට ගන්නවා. ඒ අතහබුත ඥානෙන් නිබිදාව නිබිදාවෙන් විරාගයේ විරාගයෙන් විමුක්තිය විමුක්තුණා කියන හට විමුක්තුණාට පස්සේ කයේ ඥානිය හට ගන්නවා. ඊළඟට මේ ප්‍රමුජිත භාවය ප්‍රමුජිත භාවයත් නිකන් හට ගන්න දෙයක් නෙමෙයි. පාමොජ්ජම් පහම් භික්කවේ සෞපනිසංග දාමිනෝ අනුපනිසං මේ ප්‍රමුජිත භාවය හට ගන්න හේතුවක් තියෙනවා. මොකද්ද ප්‍රමුජිත භාවයට හේතුව? කාටි භික්කවේ පාමොජ්ජස්ස උපනිසා සද්ධා තිස්ස වචනීය. සද්ධා පහම් භික්කවේ සද්දම් පහම් භික්කවේ සෞපනිසං වදාමිනෝ අනුපනිසං ශ්‍රද්ධාවටත් හේතුවක් තියෙනවා. එතකොට බලන්න මේකේ ලස්සන පිළිවෙලක් තියෙනවා. ශ්‍රද්ධාව ඇති වෙනවා. ශ්‍රද්ධාවෙන් ප්‍රමුජිතභාවය, ප්‍රමුජිතභාවයෙන් ප්‍රීතිය, ප්‍රීතියෙන් පසද්ධිය, පසද්ධියෙන් සැපය, සැපයෙන් සමාධිය. ඒ සමාධියෙන් අතහබූත ඥානෙ. අතහබූත ඥානයෙන් නිබ්බිදාව, නිබ්බිදාවෙන් විරාගය, විරාගයෙන් විමුක්තිය, විමුක්තියෙන් විමුක්තුණා කියන කයේ ඥානෙ ආශ්‍රවක්ෂේ වෙච්ච ඥානෙ හට ගන්නවා. ඊළඟට ශ්‍රද්ධාවටත් හේතුවක් තියෙනවා. ශ්‍රද්ධාවන් නිකන් හට ගන්න දෙයක් නෙමෙයි. දැන් එතකොට මුල මතක තියාගන්නට ඕනේ මේ දේශනාවේ කුමක් දනිමින් දකිනකොට ආශ්‍රවශය වෙන්නේ පංචීපාදනස්කන්ධයේ හට ගන්න නැති වෙන ආකාරය දනිමින් දකිමින් ඉන්නකොට ආශ්‍රවශය වෙන්නේ. එතකොට ආශ්‍රවශය වුණා කියලා නුවණ හට ගන්නවා. එතකොට ආශ්‍රවශය වුණා කියන නුවණ හටගත්තේ මෙන්න මේ හේතු නිසා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. එතකොට ඒ විදිහට මේ අනුපිළිවෙලට මේ මේ කාරණා හටගත්තේ අර පංචපාදානස්කන්ධයන්හි හටගන්න නැති වෙන ආකාරය දකිමින් වාසය කරනකොට ශ්‍රද්ධාවටත් හේතුවක් තියෙනවා. කාච බික්කවේ සද්ධාය උපනිසා. මොකද ශ්‍රද්ධාවට හේතුව? දුක්ඛං තිස වාචනීය. ශ්‍රද්ධාවට හේතුව දුක. මේ දුක නිසා කියනවා ශ්‍රද්ධාවට ගන්න. දුක්ඛම් පහම් වික්ඛවේ සවපනිසං අදාමිනෝ අනුපනිසං දුකටත් හේතුවක් තියෙනවා දුකට හේතුව මොකද්ද? කාච වික්‍රේ දුක්ඛස්ස උපනිසා. ධාති තිස්ස වචනීය. එතකොට බලන්න එහෙනම් මේ ශ්‍රද්ධාව හටගත්තේ නිකන් නෙමෙයි. මේ ශ්‍රද්ධාව හටගත්තේ දුක තේරුම් ගැනීමත් එක්ක. ඒ දුකටත් හේතුවක් වෙනවා. කොහොමද දුක තේරුම් ගත්තේ? දැන් පංචපාස්කන්ධයේ හටගන්න නැති වෙන ආකාරය දකිමින් වාසය කරද්දී තමයි ඇති උනේ මේ සියලුම දේවල්. එතකොට ශ්‍රද්ධාව ඇති වුණා නම් මේ දුක තේරුම් ගැනීමත් එක්ක එතකොට නම් දුක තේරුම් ගත්ත දුකට ඇති වෙන්න හේතුව දුක කියලා කියන්නේ මොකද්ද? ජාතිය නිසා හටගත්ත දෙයක්. ජාතියෙන් කියනවා මේ දුක හටගත්තේ. ජාතිය හේතු කරගෙනයි දුක ඇතිවීමට හේතුව. එතකොට හොඳට මූලින් ඉඳලා මතක තියාගන්නට ඕන මේ පංචීපාදානස්කන්ධය උදේවයි දැකීමත් එක්කයි මේ සියලු දේවල් ඇති උනේ කියන කාරණාව. ඊළඟට ජාතියටත් හේතුවක් තියෙනවා. ජාතියට මොකද්ද හේතුව? බහෝ තිස්ස වචනීය ජාතිය හටගන්න හේතුව භවය භවය නිසා භවම් පහම් භික්කවේ භවය නිසායි ජාති හටගත්තේ භවයට හේතුවක් තියෙනවා භවම් පහම් භික්කවේ සවපනිසං වදාමිනව අනුපනිසං භවයට හේතුවක් තියෙනවා මොකද්ද භවයට හේතුව කාච භික්කේ වවස් උපනිසා භවයට හේතු උපාදාන තිස්ස වචනීය උපාදානීය ප්‍රත්‍යනුයි භවය හටගත්තේ උපාදානම් පහම් භික්කවේ සවපනිසං වදාමිනව අනුපනිසං උපාදානට හේතුවක් තියෙනවා මොකද්ද උපාදානයට හේතුව? උපාදානය හටගන්න හේතුව තමයි තණ්හාව. තණ්හාවෙන් උපාදානය හටගන්නවා. ඒ වගේම තණ්හාවටත් හේතුවක් තියෙනවා. තණ්හාවට හේතුව තමයි වේදනාව. කාච වික්‍රේ තණ්හාය උපනිසා තණ්හායට හේතුව මොකද්ද? වේදනාතිස වචනීය. තණ්හාවට හේතුව වේදනාව. ඒ වගේම වේදනාවක් නිකන් හටගන්න දෙයක් නෙමෙයි. ඒකටත් හේතුවක් තියෙනවා. ඒ තමයි ස්පර්ශය. ඊට පස්සේ ස්පර්ශයට හේතුවක් තියෙනවා හටගන්න සලායතන සලායතනත් නිකන් හටගත්ත දෙයක් නෙමෙයි. ඒකත් හටගත්තේ හේතුවන් නිසා නාම රූප. නාම රූපයත් හටගත්තේ හේතුවක් නිසා. නාම රූපේ හටගන්න හේතුව විඥානේ. විඥානත් හටගත්තේ හේතුවක් නිසා. ඒක හටගන්න හේතුව තමයි සංස්කාර. ඒ වගේම සංස්කාර හටගන්නත් හේතුවක් තියෙනවා. මොකද සංස්කාර හටගන්න හේතුව මේ අවිද්‍යාව. අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙනයි සංස්කාර හටගත්තේ. මෙන්න මේ විදිහට ඉතිකෝ භික්කවේ මහණෙනි මෙන්න මේ විදියට අවිද්‍යාව උපනිසා සංඛාර අවිද්‍යාව සංස්කාරයට හේතුවක් වෙනවා සංඛාරූප නිසා විඥාන සංස්කාරය විඥාණයට හේතුවක් වෙනවා විඥානෝප නිසා නාම රූපං විඥානයේ නාම රූපයට හේතුවක් වෙනවා නාම රූප නිසා සලායතනං නාම රූපයේ සලායතනට හේතුවක් වෙනවා සලායතන උපනිසා පස්සෝ සලායතන ස්පර්ශයට හේතුවක් වෙනවා පස්සෝ උපනිසා වේදනා ස්පර්ශේ වේදනාවට හේතුවක් වෙනවා වේදන උපනිසා තණ්හා වේදනාව තණ්හාවට හේතුවක් වෙනවා තණ්හූපනිසා උපාදානං තණ්හා උපාදානට හේතුවක් වෙනවා උපාදානූපනිසෝ බහෝ උපාදානට භවයේ හේතුවක් වෙනවා බහූපනිසා ජාති භවයේ ජාතියට හේතුවක් වෙනවා ජාතූපනිසා දුක්ඛං ජාතිය දුකට හේතුවක් වෙනවා දුක්ඛූපනිසා සද්ධා අන්න දුක හේතුවක් වෙනවා සද්ධාවට සද්දූපනිසා පාමුජ්ජං සද්ධාව ප්‍රමුජිතභාවයට හේතුවක් වෙනවා පාමුජ්ජූපනිසා ප්‍රීති ප්‍රමුජිතභාවය ප්‍රීතියට හේතුවක් වෙනවා ප්‍රීති උපනිසා පස්සද්දි ප්‍රීතිය පස්සද්දියට හේතුවක් වෙනවා පස්සද්දි උපනිසා සුඛං පස්සද්දිය සැපයට හේතුවක් වෙනවා සුඛූපනිසා සමාධි සැපේ සමාධියට හේතුවක් වෙනවා සමාධූපනිසා තහ භූත ඥාන දස්සනං සමාධියට හබුත ඥානය ඇති වෙන්න හේතුවක් වෙනවා. එතහබුත ඥානෝපනිසා නිබ්බිදා එතහබුත ඥානය නිබ්බිදාවට හේතුවක් වෙනවා. නිබ්බිදූපනිසා විරාගෝ නිබ්බිදා විරාගයට හේතුවක් වෙනවා. විරාගූපනිසා විමුක්ති විරාගේ විමුක්තියට හේතුවක් වෙනවා. විමුක්තිය උපනිසා කය ඥාන අන්න විමුක්තිය කය ඥානයට හේතුවක් වෙනවා. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළදී ලස්සනට පැහැදිලි කරනවා පංචීපාදානස්කන්ධයේ උදේවය දක්ිනමින් වාසය කරනකොට මෙන්න මේ විදිහට ආශ්‍රක්ෂය දක්වාම යන වැඩපිළිවෙල. දැන් මෙතනදී දුක තේරුම් ගැනීමෙන් ශ්‍රද්ධාව ඇති වෙනවා. දුක කොහොමද තේරුම් ගත්තේ? දුක තේරුම් ගත්තේ සකස් වෙන ආකාරයෙන්. සකස් වෙන ආකාරයෙන්ුයි දුක තේරුම් ගත්තේ. කොහොමද සකස් වෙන ආකාරයෙන් තේරුම් ගන්න දුක? බුදුරණවහන්සේ දුක්ඛ තුනක් විස්තර කරනවා. දුක්ඛ දුක්ඛ, විපරණාම දුක්ඛ, සංඛාර දුක්ඛ. එතකොට එහෙනම් මෙතන තේරුම් ගත්තේ මොකද්ද? මේ සංඛාර දුක්ඛය කියන කාරණාව. සකස් වෙන ආකාරයයි දුකට හේතුව මේ අවිද්‍යාව පත්‍ය කරගෙන හටගත්ත පංච උපාදානස්කන්ධ. අවිද්‍යාව පත්‍ය කරගෙන හටගත්ත. අන සකස් වීමයි අහු වුනේ. ඒතකොට සකස් වෙන අවිද්‍යාව මුල් කරගෙන. අන්න ඒක නිසා සද්ධාව ඇති වුණා. ඒ සද්ධාවෙන් ඒ සද්ධාව ඇති වෙන බුදුරණවහන්සේ කියපු කාරණාව තමා තුළින් ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඒ නිසා සද්ධාව සද්ධාවෙන් අන්න සද්ධාව මුල් කරගෙන ප්‍රමුජිත භාවයේ ප්‍රමුදිතභාවය මුල් කරගෙන හටගන්නවා ප්‍රීතිය. ප්‍රීතියෙන් සැපය, සැපයෙන් සමාධිය. අන්න ඒ සමාධිය හටගත්තේ නම් අර පංච උපාදාන ස්කන්ධය උදේවයි දැකීමෙන් වාසය කරනකොට බුදුරණවහන්සේගේ තව දේශනාවක් තියෙනවා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තුල සමාධි භාවනා කියලා දේශනාවක්. ඒ දේශනාවේ සමාධි හතරක් විස්තර කරනවා. එක සමාධියක් තමයි ඊටදම සුඛ විහරණය පිණිස පවතින සමාධිය. ඒ තමයි ධ්‍යාන හතර විස්තර කරනවා. ඊට ධම සුඛ විහරණය පිණිස මේ සමාධි හතර උපකාර වෙනවා කියලා. ධ්‍යාන හතර. අනිත් සමාධිය තමයි දිබ චක්කු දිවස උපකාර දිවස ඇති කරගන්නට හේතු වෙනවා ඥාන දර්ශන. ඒ කියන්නේ ඥාන දර්ශනයක් ඇති කරගන්නට හේතු වෙනවා ආලෝක සංඥාව මෙනෙහි කිරීම. ඊළඟට සති සම්පජන්ණය ඇති කරගන්න හේතු වෙනවා සිහියෙන් වේදනා විතර්ක සංඥා තේරුම් ගන්න එක. ඊළඟට ආස්වාක්ෂය පිණිස උපකාරණ සමාධිය හැටියට විස්තර කරනවා කුමද්ද පංච උපාදානස්කන්ධයේ උදේවය දකිමින් හටගන්න සමාධිය. එතකොට එහෙනම් මෙතන හටගත්ත මේ සමාධිය කුමද්ද? පංච උපාදානස්කන්ධයේ උදේවය දැකීමෙන් හටගත්ත සමාධියක් තමයි මේ තියෙන සමාධිය. මොකද දේශනාව පටන් ගද්දීම පැහැදිලි කරා මේ පංච උපාදානස්කන්ධයේ උදේවය දකිමින් වාසය කරනකොට මෙන්න මේ සමාධිය හට අරගෙන යථාභූත ඥානය ඇති කරගෙන විමුක්තිය වෙලා ආස්වාක්ෂය වෙන ආකාරය පිළිබඳව පැහැදිලි කරා. එතකොට ඒ විදිහට යන වැඩ පිළිලක් ඔස්සේ තමයි මේ මාර්ගය තේරුම් ගන්න පුළුවන්කමක් ලැබුණේ. එතකොට අවිද්‍යාව පත්‍ය කරගෙන හටගන්න වැඩ පිළිවෙල දැකීමෙනුයි මේ ශ්‍රද්ධාව ඇති වුණේ. දැන් මේකේ ලස්සන තව කාරණා උදාහරණයක් මේකේ පැහැදිලි කරනවා කන්දක් උඩට වහිනකොට උඩ පුංචි ජලාශ පිරෙනවා. ඒ පුංචි ජලාශ පුංචි වලවල් පිරලා පුංචි දිය ඇලවල් හැදිලා ඊළඟට ටික ටික ලොකු ඇලවල් හැදිලා මේ ඊළඟට විශාල ගංගාවල් හැදිලා මහා සමුද්‍රය පිරෙනවා. අන්න ඒ වගේ කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඒව මේව කෝ බික්කු අවිද්‍යාව උපනිසා සංඛාර මෙන්න මේ විදියටයි මහණෙනි අවිද්‍යාව හේතුවක් වෙනවා සංස්කාරයට සංස්කාරය හේතුවක් වෙනවා විඥාණයට විඥාණය හේතුවක් වෙනවා නාම රූපයට නාම රූපය හේතුවක් වෙනවා සලායතනයට සලායතන හේතුවක් වෙනවා ස්පර්ශයට ස්පර්ශය හේතුවක් වෙනවා වේදනාවට වේදනාව හේතුවක් වෙනවා තණ්හාවට තණ්හාව හේතුවක් වෙනවා උපාදානට උපාදාන හේතුවක් වෙනවා භවයට භවය හේතුවක් වෙනවා ජාතියට ජාතිය හේතුවක් වෙනවා දුකට දුක හේතුවක් වෙනවා ශ්‍රද්ධාවට ශ්‍රද්ධාව හේතුවක් වෙනවා ප්‍රමුදිත භාවයට ප්‍රමුදිත භාවය හේතුවක් වෙනවා ප්‍රීතියට ප්‍රීතිය හේතුවක් වෙනවා සැහැල්ලුවට පස්සද්ධියට පස්සද්ධිය හේතුවක් වෙනවා සැපයට සැපේ හේතුවක් වෙනවා සමාධියට සමාධිය හේතුවක් වෙනවා යථාභූත ඥාණයට යථාභූත ඥානයේ හේතුවක් වෙනවා නිබ්බිදාවට නිබ්බිදාව හේතුවක් වෙනවා විරාගයට විරාගයේ හේතුවක් වෙනවා විමුක්තියට විමුක්තිය හේතුවක් වෙනවා ආශ්‍රක්ෂය වුණා කියන නුවණ හට ගන්නට එතකොට මෙතන මේ අවිජ්ජා සංකාර විඥාන නාම රූප කියන මේ පටිච්චසමුපාද න්‍යාය අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාර වෙනවා කියලා දැක්කනවා ඒ න්‍යාය ඇති වුණා නම් මේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම ඇති වෙනවා. මොකද අපි ගොඩක් කාලවට නියම ආකාරයෙන් මේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාර සංස්කාර ප්‍රත්‍යයෙන් විඥාන කියන මේ පච්චේ පච්චුප්පන්න ස්වභාවය ප්‍රත්‍යයෙන් උපන් ස්වභාවය නොදකින නිසා තමයි අපට සැබෑවටම ඒ මේ වැඩපිළිවෙල සම්පූර්ණ සිදු වෙන්නේ නැත්තේ. ඒතර පංචපාදානස්කන්ධය සමුදය අස්තංගමේ දකිනකොට අර මං අර ඉදා කලින් පින්දපාත පාරිසුද්ධ සූත්‍රයේදී පැහැදිලි කරා අර පින්දපාත යනකොට හටගන්න කෙලෙස් ආපස්සට පැවිදිලා සිහි කරලා ඒ ප්‍රහාණය කරන්න මහසි ගන්නවා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරා. එතකොට ඒ හටගන්න කෙලෙස්ය ප්‍රහාණය කරන්න ගන්න මහසි කියලා කියන්නේ ඒ කෙලෙස්ය හටගන්න හේතුව කුමක්ද කියලා හොයනකොට මෙන්න මේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන හට ගැනීම අහු වෙන්නට ඕනේ. එහෙම අහුවෙච්ච වෙලාවට මේ සියලු දේවල් ප්‍රකට වෙනවා. අන්න එතකොට ශ්‍රද්ධාව ඇති වෙලා ඒක නිතර නිතර මේ හේතුපත්‍ය වශයෙන් පංචපාස්කන්ධයේ මේ සකස් වීම දකිමින් වාසය කරනකොට එනවා සමුදය තමයි අහුවෙන්නේ. මේ අවිද්‍යාවපත්‍ය කරගෙන මේ දකින න්‍යාය අහුවෙන්නේ. එහෙම දකිමින් වාසය කරනකොට මොකද වෙන්නේ? අර ප්‍රීතිය ප්‍රමුචිත භාවය ප්‍රීතිය පස්සද්ධිය සුඛය සමාධිය තහ බුත ඥානය නිබ්බිදා විරාග විරාගය ඊළඟට විමුක්තිය ආස්වක්ෂේ ඥානය දක්වාම ඒ වැඩපිළිවෙල ඉදිරියට ගමන් කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒකයි බුදුරන් වහන්සේ පැහැදිලි කරන්නේ සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනා අනිවාර්යෙන් ආශ්‍රය ක්ෂය කරන බව. මොකද ඒකට හේතුව එයා මේ පටිච්චසමුප්පාද න්‍යාය නියමාකාරයෙන් අත්විඳපු නිසා පටිසම්පා සමුදයත් නිරෝධයත් නියමාකාරයෙන් අත්විඳපු නිසා එයා මෙන්න මේ වැඩපිළිවෙල ඔස්සේ මුක්තිය කරා ගමන් කරනවා. ඉතින් ඒ නිසා මේ දේශනාව තුළ අපට ගොඩාක් කාරණා තේරුම් ගන්නට හේතු වන කාරණා තියෙනවා. ආශ්‍රවක්ෂේ වෙන්නේ කොයි විදිහටද ආශ්‍රවක්ෂේට උපකාරන සමාධිය කොයි විදිහටද ඒ වගේම ආශ්‍රවක්ෂේ සඳහා ශ්‍රද්ධාව හේතු වන්නේ කොහොමද මේ ශ්‍රද්ධාව ඇති වෙන ආකාරය කොයි විදිහටද මේක සිදුවන්නේ කියලා ගොඩාක් කාරණා මේ දේශනාව තුළින් ඉස්මතු කරගන්නට පුළුවන් කමක් ලැබෙනවා එතකොට මේ විදිහට ශ්‍රද්ධාව යථාර්ථය දැකීමෙන් හටගන්න ශ්‍රද්ධාවත් යථාර්ථය දකින්නට ප්‍රථමව අපට මේ සංස්කාර දුක කියන කාරණාව මූලිකව තේරුම් ගන්න ප්‍රථමව අපි තේරුම් ගන්න ඕනේ අපේ ජීවිතයේ අපට ප්‍රකට දුක. මෙන්න ප්‍රකට දුක තේරුම් අරගෙන ඒ දුක ඒ දුකෙන් නිදහස් වෙන්න හොයනකොට නිදහස් වෙන විදිහ අපට පැහැදිලි කරන්න බුදුරජාණන් වහන්සේ නිසා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය කෙරේ ශ්‍රද්ධාව ඇති වෙන්නට ඕනේ මූලිකව. ඒක මුල් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ කියපු විදිහට මේ හේතුඵල න්‍යාය ඉමසන්නට ඕනේ. එහෙම හේතුඵල න්‍යාය ඉමසනකොට හේතුඵල න්‍යාය තමා තුළින් අත්විඳිනකොට මෙන්න මේ විදිහට ශ්‍රද්ධාව ඇති කළා. ඒ ශ්‍රද්ධාව තුළින් විමුක්තිය කරා ආශ්‍රක්ෂය කරා යන වැඩපිළිවෙල ඒ හේතුප්‍රත්‍ය වෙලා සිදු වෙනවා. ඉතින් ඒ නිසා අපට මේ දේශනාව මහඟ උපකාරයක් වේවි. මාර්ගයේ බොහෝ කාරණා මාර්ගය තුල નિරවුල් කරගන්නට, නිවැරදි කරගන්නට ඒ තුලින් දහම් මාර්ගය අපට පැහැදිලි කරගෙන ඒ මුක්තිය කරා ගමන් කරන්නට. ඉතින් ඒ නිසා මේ දේශනාවේ ගොඩාක් කාරණා ඇතුළත් වෙලා තියෙනවා අපට සාකච්ඡාව තුළින් මේ කියදාල කරුණු සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ දේශනාව අපි සියලු දෙනාම අපේ ජීවිතයේ වටහා ගන්නට උපකාරයක් කරගනිමු. මේ සම්බන්ධයෙන් මතුවෙන ගැටලු මේ සම්බන්ධයෙන් කතා කරන්න ඕන, පැහැදිලි කරගන්න ඕන කාරණා අපි සාකච්ඡාව තුළින් සාකච්ඡා කරමු. එනම් සියලු දෙනාටම දරුවන් සරණයි. සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපි හඳුරන්නේ දැන් මේ සූත්‍ර දේශනාවේදී හොඳින් පැහැදිලි වුණා අවිද්‍යාව හේතු වෙලා කරුණු 12 පටිච්චසමුප්පාදයේ කරුණු 12න් දුක ඇති වෙන ස්ථානයට වෙනකන් සත්වයා කියන හට ගැනීම හටගත් ආකාරය සහ දුක කියන කාරණාවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධය තුලින් එතනින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් එතනින් එහාට මේ දැකීම මේ සිදුවීම අංග 12 යටතේ වුණ සත්‍යය කියන හට ගැනීමෙන් මිදීම දක්වා යන ගමනක් ලෙස බොහොම පැහැදිලිව ඒක ප්‍රත්‍යක්ෂ වුණා අපේ හඳුරන්නේ ඒකෙදි පොඩ්ඩක් එතනින් එහාට තියෙන කරුණු ටිකක් පැහැදිලි කර ගැනීමට මේ ප්‍රමුදිතතාවය ප්‍රීතිය වගේ දේවල් අපිට එකින් එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං මේ ඒක අවබෝධයට හුඟක් උපකාරී වෙයි අපේ හඳුරන්නේ සර්වන් සර්ණයි දර්වන් සර්ණයි පටිච්චසමුප්පාද න්‍යාය තේරුම් ගත්තට පස්සේ ඒ පටිච්චසමුප්පාද න්‍යාය වටහා ගැනීමත් එක්කම ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒ කියන්නේ ඒ ශ්‍රද්ධාව සාමාන්‍යයෙන් කෙනෙක් ඇති කරගන්න ශ්‍රද්ධාව නෙමෙයි. තමා තුළින් ධහම දැකීමත් එක්ක ඇති වෙන ශ්‍රද්ධාවක්. එතකොට මේ ශ්‍රද්ධාව නිසා ඒ ශ්‍රද්ධාව මුල් කරගෙන ප්‍රමුජිත භාවයක් ඇති වෙනවා. ප්‍රමුජිත භාවයෙන් මේ ප්‍රීතිය, සැහැල්ලුව, සුඛය ඒ වගේම සමාධිය මුල් කරගෙන මෙතාවබෝධ ඥාන දක්වාම මේ දියුණු කරන මාර්ගය පැහැදිලි කරනකොට එතන වැඩෙන දේවල් තමයි බොජ්ජංග ධර්ම. බොජ්ජංග ධර්ම වැඩෙනකොට බොජ්ජංග ධර්ම තුල සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මේ බොජ්ජංග ධර්ම සියල්ලක්ම එතන වැඩෙනවා. ඒ වගේම ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. දැන් අපි හිතමු මේ පටිච්චසමුප්පාද න්‍යාය මේ විදිහට නිරවුල්ව වැටෙනකොට දැන් පටිච්චසමුප්පාද නිරවුල්ව වැටුනේ වැටෙන්නේ විදිහට මේ පංචපාස්කන්ධයේහි හටගන්න නැති වෙන ආකාරය ප්‍රඥාවෙන් දකිනකොට එතකොට පංචපාස්කන්ධය හටගන්න නැති වෙන ආකාරය ඒ කියන්නේ පටිච්චසමුප්පාදයේ මේ සමුදය අහු වෙනකොට ඒ ඒ අවස්ථාව තුළ ධම්මවිචය ඒ කියන්නේ නුවණින් විමසීමක් සිදු වෙනවා සතියේ මුල් කරගෙන සිහියේ මුල් කරගෙන ඒ පංචපාදනස්කන්ධය හටගන්න නැති වෙන ආකාරය තේරුම් ගන්නට නුවණින් විමසනවා. මේ නුවණින් විමසනකොට මොකද වෙන්නේ? ඒ කාරණාව වැටහෙනකොට දැන් අපි හිතමු අපට අකුසලයක් ඇති වුණා. රාගයක් හෝ ද්වේෂයක් ඇති වුණා. මේක ඇති වුණාට පස්සේ මේක ඇති වුණ ආකාරය හේතුඵල වශයෙන් පටිච්චසමුප්පාද න්‍යායට අනුව විමසනකොට විමසනකොට අන්න ඒ කාරණාව අන්‍යෝන්‍ය ප්‍රත්‍ය කරගෙන මේක සිදුවෙන ආකාරය අත්විඳිනකොට ඒ අත්විනීමත් එක්ක ප්‍රීතිය හට ගන්නවා. දැන් බොජ්ජංග ධර්ම කතා කරොත් එහෙම අර ධම්මවිචයත් එක්ක සති ධම්මවිචය විතන වීරියක් තියෙන්නට ඕන වීරියකින් තොරව කරන්න බෑ. වීරිය කියලා කියන්නේ කායික වීරිය නෙමෙයි අකුසල දැන් එතන ඒ සත්‍ය ස්වභාවය තේරුම් ගන්නට ඒ සඳහා යොමු කරපු වීරියක්. දැන් අර චත්තාරීසක සූත්‍රය තුළදී පැහැදිලි කරා එතෙන්ද සම්මාදිට්ඨිය ඇති කර ගන්නට ඒ සඳහා යොමු කරන සිහිය සතිය ඒ වගේම එතන තියෙන දෘෂ්ටිය සම්මා දිට්ඨිය ඒ වගේ මෙතන පවත්වන සිහිය සම්මා සතිය ඒ සඳහා කරන වීර්යය සම්මා වායාමයි. එතකොට වීර්යයක් හිතෙන්න අවශ්‍ය වෙනවා. එතකොට ඒ ධම්මවිචයයි සතියයි වීරයයි මේ ඔක්කොමත් එක්ක මේ ධහම වැටෙනකොට අන්න ප්‍රීතිය බොජ්ජංගයක් හැටියට වැඩෙනවා. ඒ වගේම ප්‍රීතිය, පස්සද්ධිය, සමාධිය සියලු බොජ්ජංග ධර්ම වැඩෙනවා. එතකොට මේ බොජ්ජංග ධර්ම වැඩෙනකොට ඒ බොජ්ජංග ධර්ම වැඩිම තමයි මේ අනුපිළිවෙල මෙතන පැහැදිලි වුනේ. පංචීපාදනස්කන්ධයේහි සත්‍ය ස්වභාවය වැටහෙනකොට ඒ වැටහීමත් එක්ක හටගන්න බොජ්ජංග ස්වභාවය. එතකොට එතනදී දැන් බොජ්ජංගවල ප්‍රීතියයි පස්සද්දේ සමාධිය ඒ කරුණු තුන විතරයි පැහැදිලි කරේ. නමුත් මෙතන තව වැඩිපුර විස්තරයක් පැහැදිලි කරනවා. ඒ තමයි මේ පංචීපාදනස්කන්ධයේ සමුදය අස්තංගේ මේ දකින්නකොට පටිච්චසමුප්පාද න්‍යාය අහු වෙනකොට දැන් එතකොට පංචීපාදස්කන්ධයේ සමුදය අස්තංගේ මේ දකින්නකොට අහු වෙන පටිච්චසමුප්පාදේ අවිද්‍යාව පත්‍ය කරගෙන මේ හට ගන්න ආකාරය. එතකොට නම් අවිද්‍යාව වෙනුයි මේක ඇති වුනේ. එහෙනම් සත්‍යම දැකීමෙනුයි මේක ඇති වුනේ. සත්‍ය දකින්නකොට මේක හට ගන්නේ නැහැ. මෙන්න මේක දකිනකොට බුදුරයන් වහන්සේ කියපු කාරණාවට සද්ධාවත් ඒ වගේම ඒ තුලින් ප්‍රමුජිත භාවයක් ප්‍රීතියක් සැපයක් සැහැල්ලුවක් ඒකින් සම්මාදියක් මේ සියල්ලක්ම හට ගන්නවා ඒක තමයි අර බොජ්ජංග ධර්ම වල වැඩෙන්නේ එතකොට නැවත නැවත පංචපාදනස්කන්ධ සකස් වෙන ක්‍රියාවලිය නිරන්තරයෙන් අත්විඳිනකොට අන්න බොජ්ජංග භාවිතා බහුලීකතා වෙනවා බොජ්ජංග භාවිතා බහුලී කතා වෙනකොට මොකද වෙන්නේ? බොජ්ජංග භාවිතා බහුලී කතා වෙනවා කියලා කියන්නේ අර සකස් වෙන පංච උපාදානස්කන්ධ නිරන්තරයෙන්ම සත්‍ය දකින්න. නිකම් බොජ්ජංග සකස් වෙන්නේ නැහැ. ඒ බොජ්ජංග ධර්ම සකස් වෙන්නේ නිරන්තරයෙන් මේ පංච උපාදානස්කන්ධයන් සත්‍ය දකිනකොට. සත්‍යන දකින්න බොජ්ජංග ධර්ම සකස් වෙනවා. ඒ බොජ්ජංග ධර්ම තුල සත්‍ය බොජ්ජංග ධර්ම තුලත් දැන් අර සංයුත්තනිකාය සූත්‍රයක් තියෙනවා ඉන්ද්‍රිය ධර්ම වල සත්‍ය දැකලා නිදහස් වෙච්ච කෙනා තමයි අරහත් රහතන් වහන්සේ කියලා කියන්නේ. ඒතර බොජ්ජංග ධර්මත් තමන්ගේ ජීවිතය තුළ උපාදානයකින් එක්ක තියෙනවා. බොජ්ජංග ධර්මත් අල්ල ගැනීමක් තියෙනවා නිකලස් වෙන තාක්කල්ම. එතකොට බොජ්ජංග ධර්මයන් තමන් තුළ ගොඩනැගිච්ච ඒ බොජ්ජංග ධර්මත් ඒක තුළ හටගත්ත සමාධියත් ඒ සියල්ලක්ම තුළ පිහිටලා ඒ තුලින් මමත්වයකින් තොරව එකතු වෙච්ච මාර්ගාංගයක් හැටියට නිවීම පිණිස සකස් වෙච්ච මාර්ගාංගයක් හැටියට මේ බොජ්ජංග ටික දකිනකොට අන්න එතනදි තමයි සැබෑවටම බොජ්ජංග තුලින් ගොඩනැගිච්ච සමාධිය තුල පිහිටලා සත්‍ය දකිනකොට බොජ්ජංග තුලින් සමාධිය ඇති වුණා ඒ බොජ්ජංග තුලින් ඇතිවෙච්ච සමාධිය තුල පිහිටලා අන්න යතහ භූත ඥානය හට ගන්නවා සියල්ලංගෙම යතහ භූත ඥානය සියල්ලංගෙම හට ගන්නවා මාර්ගය පවා දකිනවා. අන්න එතකොට නිබ්බිදාව එනම් මේ සියලු දේවල් පවත්වනට තියෙන අකමැත්තක් ඇති වෙනවා. අන්න නිබ්බිදා විරාගා. අන්න එතකොට නොයැලෙනවා. එතකොට ඒ නිබ්බිදා විරාගා වුණ යථාභූත ඥානය ඇති වෙච්ච නිසා එතකොට ඒ විදියට ඇති වුණේ ඇයි මේ සත්‍ය ආකාරයෙන් දැකපු නිසා. අන්න ඊට පස්සේ නිදහස් වෙනවා. නිදහස් වුණේ කුමකින්ද? අවිද්‍යාවෙන් හටගත්ත ලෝකේ නිදහස් වුණා. අවිද්‍යාව නැතිවීමත් එක්ක අනු නිදහස් වුණාට පස්සේ ෂය වෙච්ච බව නුවණක් හට ගන්නවා. ඒක තමයි ආශ්‍රක්ෂය කියන්නේ. එහෙමනම් නිරන්තරයෙන්ම මේ පංච උපාදානස්කන්ධ සකස් වෙන ආකාරය ප්‍රඥාවෙන් දනිමින් දකිමින් වාසය කරනකොට තමයි මේ ප්‍රීතිය ප්‍රමුදිතභාවය ප්‍රීතිය පස්සද්ධිය සැපය සමාධිය කියන මේ කාරණා ගොඩනගන්නේ. ඒක නිරන්තරයෙන් දකින් වාසය කරනකොට. එතකොට මේ කාරණාව ඇත්තටම නිරන්තරයෙන්ම එක දිගට කෙනෙකුට දකින්නට අපහසුයි සම්මාදිට්ඨිය පැමිණුණත්. මොකද ඒකට හේතුව ඒ ඒ කෙනාගේ ප්‍රඥාව අනුව තමයි මේ දර්ශනය ඒ දැක්ම කරා යමු වෙන්නේ. එහෙම නොවුනනම් සම්මාදිට්ඨිය ඇති වෙච්ච අය සියල්ලක්ම ඉක්මනින්ම හැමෝම එකපාරට රහත් වෙනවා. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ නැත්තේ? යාගේ අනුපූර්ව ප්‍රතිපදාවක් තමන්ගේ නුවණ අනුව තියෙනවා. ඒ නිසා තමයි සමහරු ආත්ම හතක් දක්වා ගමන් කරන්නේ. මේකෙදි ලස්සන දේශනාවක් තියෙනවා මේ කාරණාව සම්බන්ධයෙන් සංයුත්තනිකායේ බික්කුණු පස්සේ කියලා. ඒකෙදි පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨානය නැත්නම් මේ විදිහට සත්‍ය වශයෙන්ම සිහිය පවත්වමින් ධම්මවිචයත් එක්ක ධර්මයන් දකිමින් වාසය කරනකොට ඒ වාසය කිරීමත් එක්ක දරතයක් හට ගන්නවා කියනවා පීඩාවක් හට ගන්නවා කියනවා කායික මානසිකව. එතකොට එයා තේරුම් ගන්න කියනවා දැන් මට මෙතනින් එහාට කරන්න අමාරුයි. මේකෙදි පුජ්ජුල දෙන්නෙක් ගැන කියනවා. එක්කෙනෙක් තේරුම් ගන්නවා මෙතනින් එහාට මේ වැඩ පිළිවෙල කරන්න අමාරු නිසා ඒක පැත්තකින් තියලා මේ අපහසුව දුරු කරගන්නට ප්‍රනීත පණිහිත භාවනාවක් වඩන්න වඩන්න ඕන කියලා. ප්‍රනීත ප්‍රනීතය කියන්නේ සැප ගෙන දෙන ඒ වගේම පිළිහිටලා කරන භාවනාවක්. දැන් මේ මේ කරන එක පිළිහිටලා කරන එකක් නෙමෙයි. සත්‍ය දකිනකොට සත්‍ය දැකීමත් එක්ක පිහිටීම දුර වෙනවා. ඒ නිසා පිහිටලා නෙමෙයි කරන්නේ. නමුත් ඒක කරමින් ඉන්නකොට සිදුවෙන අපහසුව දුරු කරගන්නට ප්‍රනීත පිහිට භාවනාවක් පුරුදු කරන්න කියනවා. එහෙන් පුරුදු කරනකොට පස්සේ තේරුම් ගන්න කියනවා. මම දැන් ප්‍රනීත පිහිටලා මේ භාවනාව කර යම් කෘත්‍යයක් පිණිස යම් කටයුත්තක් පිණිස දැන් මගේ ඒක වෙලා ඉවරයි. එහෙනම් දැන් ඒක අතහැරලා අහප වරදේ කරන්නට ඕනේ. මොකද හේතුව ප්‍රඥාවේ මට්ටම අනුව යාට එතනින් එහාට කරගෙන යන්න අමාරුයි. අඥාව නොදියුණුකමත් එක්ක අර සැහැල්ලුව හපව යට ඇති කරගන්න වෙනවා. විදර්ශනාව තුලින්ම සැහැල්ලුව එතනින් එහාට යන්නේ නැහැ අර ප්‍රඥාව අඩුකම නිසා. ඒ තමයි පළවෙනි පුජ්‍යලයා. දෙවෙනි එකකට කියනවා එයා ප්‍රඥාව අධිකයි. යම් කිසි දරතයක් පීඩාවක් ඇති වුණාට පස්සේ මේ විදිහට සතිපට්ඨානය තුළ සත්‍ය දකිමින් ධම්මවිචයත් එක්ක වාසය කරනකොට ඒකෙත් සකස් වීම දකින්න කියන. ඒ හටගත් දරතේ සකස් වීම දකින්න කියන. ඔහුට ප්‍රණීත පිහිටල භාවනාවක් කරන්නව දාරන්නේ එයාගේ ප්‍රඥාව අධිකයි. එහෙනම් එයා ඒකේ සත්‍ය දකිනකොට ඒ තුලින්ම හට ගන්නකෝ ප්‍රීතිය ප්‍රමුදිතභාවය. මේ වැඩපිළිවෙල හිම්ම හට ගන්නවා. එයා ඒ විදිහටම විමුක්තිය කරාම ගමන් කරනවා. එහෙනම් මේක එකින් එක්කිනාට එක එක විදිහට තමන්ගේ වැඩෙන වැඩපිළිවෙල අනුව පුරුදු කළ යුතු වැඩපිළිවෙලක් තමයි බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට බලන්න එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ තියෙන මේ ਸਰවඥතා ඥාණය මේ හැම පැත්තක්ම පැහැදිලි කරලා දෙනවා. හැම කාරණාවක් ඉස්මතු කරලා දෙනවා. මේ පුරුදු කරනකොට සිදුවෙන අපහසුතා ඒකට අවශ්‍ය ආය අලුත් ප්‍රතිකර්මයේ ඒක කුමක් පිණිසද ගත්තේ එතනින් පස්සේ කරන්න ඕන දේ ඒ වගේම නුවණ වැඩි කෙනා මේ විදිහට පුරුදු කරන්න ඕන විදිහ මේ සියල්ලක්ම පැහැදිලි කරලා දෙනවා. එහෙමනම් අපි අපේ ජීවිතය තුළ අපි ප්‍රායෝගික පුරුදු කරනකොට අපි වටහා ගන්නට ඕන අපිට කොයි විදිහටද මේක වැඩෙන්නේ කියන එක. එතකොට අපි මේ වැඩෙන විදිහට ඒක පුරුදු කරන්නට ඕනේ. ඉතින් ඒ නිසා මේ උපනිෂද් සූත්‍රයේ පැහැදිලි කරපු මේ පස්සද්ධ සමාධි සැහැල්ලුව මේ යථාභූත ඥානය මේවා හට ගන්නට නැවත නැවතත් ඒ පංච පාදනස්කන්ධයන්ගේ සකස් වීමත් නින්නට ඕනේ. එතකොට මේ වැඩෙන බොජ්ජංග ධර්මයන්ගේ ස්වභාවය තමයි මෙතන මේ පැහැදිලි කරේ. තෙරුවන් සරණයි. හොඳින් පැහැදිලි වුණා අපේ හැමදෙරණේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සම්මාස අවසරයි සම්මාස මේ උභාසයේ ලක්ෂණ පැහැදිලි කරලා දුන්න අපිට මේ බොහොම අනර්ගව මේ මේ අවිද්‍යාව හේතු කරගෙන දුක තේනකල් එනවා ඒ ඒ පිළිවෙල සාධනාසු දැන් අපිට දැන් දුක කියන එක දැන් බුදුජානකසේ ඒක තැනකදී කියලා තියෙන යද නිස්සංසං දුක්ඛං කියලා. එතකොට ඒ ඒ දුක කියන එක දැන් අපි ජීවත් වෙන ලෝකයේ දැන් මට කොමාවකදී මැනිකක් හම්බුණා කියන්නේ ඒ මැනිකක් මට දුකක් කියන්නේ කොහොමද? කොහොමද ඒක දිහා අපි බලන්නේ ප්‍රතිපාදානස්කන්ධයේ උදේවැය. අන්න ඒක පොඩ්ඩක් වහුණාත් අපිට පැහැදිලි කරගන්න දෙයක් කියන්නේ. අපිට ඒක ඒකේ නැති වෙලා යනවා, කැඩිලා යනවා, දිදිලා යනවා. මේ පැත්තේ නෙමෙයි දැන් යථාභූත ඥානය තුලින් මේ තුන් ලෝකෙින්ම නැති වෙන තුන් ලෝකෙින්ම නිදෙන විදිහට කොහොමද ඒක දිහා බලන්නේ ස්වාමීන් වහන්සේ. තේරුවන් සරණයි. එතකොට එතන අපි පැහැදිලි කරගන්න ඕන කාරණා කිහිපයක් තියෙනවා. මම මුලින් පැහැදිලි කරා බුදුරණවහන්සේ දේශනා කරන දුක්ඛ තුනක් පිළිබඳව සංඛාර දුක්ඛ, විපරණාම දුක්ඛ, දුක්ඛ දුක්ඛ කියලා. එතකොට ලෝකයේ සියලු දෙනාටම මූලික ප්‍රකට වන කාරණාව තමයි මේ දුක්ඛ දුක්ඛයත්, විපරණාම දුක්ඛයත් කියන එක. දුක්ඛ දුක්ඛය කියලා කියන්නේ දුක්ඛ දුක අපට ප්‍රකට වන දුක් ස්වභාවය තමයි. පුජ්‍යලයට ප්‍රකට වන දුක. ඒ කියන්නේ දුක් වේදනාව තමයි දුක්ඛ දුක කියන්නේ. ඊළඟට විපරණාම දුක්ඛය කියලා කියන්නේ තමන්ට ලැබිච්ච දේ නැති වෙලා යනකොට වෙනස් වෙනකොට ගන්න දුක. එතකොට මේ දුක් දෙකම පුජ්‍යලයකට ඕනම කෙනෙකුට ප්‍රකට වෙන දෙකක්. හැබැයි මේකෙන් තමයි මූලිකවම මාර්ගයට එන්නේ. මාර්ගයට යමු වෙන්න තියෙන්නේ. ඊළඟ එක තමයි සංඛාර දුක්ඛය. එතකොට එහෙනම් සංඛාර දුක්ඛය කියලා කියන්නේ මේ සකස් වීමයි අහු වෙන්නට ඕන නැත්තේ. එතකොට අපි හිතමු අපට වටිනා දෙයක් ලෝකේ ලැබෙනකොට ඒ ලැබෙන දේ සැබෑවටම මට ලැබෙන දෙයක්. එතකොට මේ මට ලැබෙන දේ හොඳ දෙයක් නම් දුකක් වෙන්නේ. අර දුක්ඛ දුකත් විපරිණාම දුකක් ඒ අවස්ථාවේ නැහැ. අපි හිතමු දැන් මැනික කියන කාරණාව පැත්තකින් තියලා අපි ධ්‍යානයක් කියන එක. එතකොට දැන් මැනික කියන එක නම් කාමයට අදාළයි. එතකොට ඒකේ නැතිවීමෙන් නැත්තම් ඒකේ තුල යම් කිසි විදියකින් මොනවා හෝ දෙයක් හිතන්න පුළුවන්. නමුත් ධ්‍යානයක් කියන කාරණාව දුකක් වෙන්නේ කොහොමද? එතකොට දැන් මැනික කියන එක අපිට හිතන්න පුළුවන් කැඩලා බිඳලා කියලා. නමුත් ඒ කැඩලා බිඳලා ගියාම තමයි මේ දේත් අපට ඇති වෙන්නේ. සියදියට ගන්නෙ නේ. එතකොට මේ මේ තියෙන දුක අර දුක්ඛ දුක්ඛයටත් ඉපරණාම දුක්ඛයටත් අදාළ දෙයක්. ඒක පුජ්‍යලයකට අදාළ දෙයක්. ඒ කියන්නේ මට ලැබිච්ච දේ හොඳ දෙයක් නම් සැපයි. නොල හොඳ නැති දෙයක් නම් දුකයි. සැපලේ නැති වෙනකොට ඒ දුකයි. ඒ දෙක තමයි අපට තියෙන්නේ. ඒක ලෝකය දකින න්‍යාය. එතකොට එහෙනම් තිබිච්ච මැනික හොඳ නිසා සැපක් අපට දුකක් නැහැ. හැබැයි තිබිච්චම නැති වෙනකොට දුකක්. ඒක විපරණාම දුක් කියනවා. ඊළඟට ධ්‍යානයේ තියෙනකොට දුකයි සැපයි අපිට. ඒක තියෙදි දුකක් නැහැ. ධ්‍යාන නැති වුනහම දුකයි. එතකොට තමයි විපරණාම දුක්ඛයක් කියනවා ධ්‍යාන නැතිවීමෙන් හටගන්න දුක. මේ දුක ලෝකයේ ඕන කෙනෙකුට සාමාන්‍ය හිතන්න පුළුවන් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඒක තේරුම් ගැනීමෙන් තමයි ඉස්සරලාම කෙනෙක් දහම් මඟට යොමු වෙන්නට හේතු වන්නේ. නමුත් බුදුරණවහන්සේ පැහැදිලි කරපු මේ සංඛාර දුක්ඛය කියන එක සංඛාර දුක්ඛය කියන්නේ සකස් වීම. සකස් වීම දුකක් වෙන හැටි. එතකොට දුකක් කියන වචනය ඇහෙනකොටම අපට මතක් වෙන්නේ පුජ්‍යලානුබද්ධිතව ඇතිවෙන දුක් වේදනාව. අපට දුකක් කියනකොටම මතක් වෙන්නේ පුජ්‍යලානුබද්ධිත ඇතිවෙන දුක් වේදනාව. එතකොට පුජ්‍යලානුබද්ධිතව ඇතිවෙන දුක් වේදනාවයි දුක්ඛ දුක්ඛයටත් විපරිණාම දුක්ඛයට විතරයි. දුක්ඛ දුක්ඛයයි විපරිණාම දුක්ඛයයි පුජ්‍යලානුබද්ධිතයි. දැන් මම උදාහරණයක් කියන්නම් අපි හිතමු අපට පුජ්‍යල දෙන්නෙක් ඉන්නවා කෙනෙකුට එයා දකින්නකොට දුකක් කෙනෙකුට සැපක්. එහෙනම් ඒ පුජ්‍යල අනුබද්ධිතයි දුක හටගත්තේ. එතකොට එහෙනම් ඒ පුජ්‍යල අනුබද්ධිත දුක් කියන කාරණාව නෙමෙයි මෙතන පැහැදිලි කරන්නේ. මෙතන පැහැදිලි කරන්නේ සංස්කාර දුක්ඛේ. සංස්කාර දුක්ඛේ ඇති වෙන්නේ යද නිච්ඡන් තන් දුක්ඛන් කියන න්‍යායත් එක්ක. යද යද නිච්ච අනිච්ච නිසා දුක. එතකොට අනිත්‍යයි කියන්නේ මොකද්ද? හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ කතා කරන තැනදී පුජ්‍යලයා දාලා නැහැ. හේතු ප්‍රත්‍ය තමයි. දැන් මෙතන පැහැදිලි කරන හේතු ප්‍රත්‍ය අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන මේ එකින් එක අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන් හටගත දුක. එතකොට මේ දුක මගේ දුකක් නෙමෙයි. මගේ දුකක් නම් ඒක දුක් වේදනාවක්. මගේ දුකක් නෙමෙයි. එතන පැහැදිලි කරන්නේ හේතු නිසා හටගත් දුකක්. බුදුරණවහන්සේගේ දේශනා බොහොමයක බුදුරණවහන්සේ ඉස්මතු කරනවා මම පණවන්නේ දුක දුක්ඛ නිරෝධයත්. ලෝකේ සකස් දුක ඒ දුක නැතිවීම කියලා කියන්නේ සකස් නොවීම. එහෙනම් දුක දුක්ඛ නිරෝධයත් පණවන්නේ කියනවා. එතකොට ඒක පුජ්‍යලියම රහබද්ධ කරලා නෙමෙයි. අවිද්‍යාව පත්‍ය කරගෙන හටගන්න දෙයක්. අවිද්‍යාව පත්‍ය කරගෙන හටගන්නවා කියලා දකිනකොට බාහිරව තියෙන කාරණාව දැන් අපිට මැනික කියන කාරණාව මට බාහිර තියෙන දේ. මට ලැබිච්ච දේ. ඒක මගේ දේ වෙනවා. ධ්‍යානය කියනකොට මට ලැබිච්ච දේ ඒක මගේ දේ වෙනවා. එතකොට ඒක පුජ්‍යලයට තියෙන්නේ. නමුත් අපි දැක්කනම් යදනිච්ඡන් තන් දුක්ඛන් කියන එක හේතුඵල න්‍යායත් එක්ක මේ සකස් වීමත් එක්ක අපට මම කියන කාරණාවක් ඉස්මතු නොවන නිසා අපට අහුවෙන්නේ මොකද්ද හේතුවක් නිසා ඵලයක් හේතුවක් නිසා ඵලයක් කියලා නොදැකීම නිසා මම මම කියලා ගොඩනගාගත්තා. ඒ ගොඩනගාගත්ත නිසා මට බාහිර දෙයක් ඇති වුණා. ඒ බාහිර දේ මම හොඳයි කියලා ගන්නවා සැපක් එක්ක යනවා. නරකයි කියලා ගත්ත දේ දුකක් එක්ක යනවා. හොඳයි කියලා ගත්ත දේ සැපක් එක්ක යනකොට ඒ සැප නැති වෙනකොට අන ආය දුකක් හට ගන්නවා. එතකොට මේ දුක්ඛ දුක්ඛයත් විපරණාම දුක්ඛයත් ඇති වෙන්නේ කොතනදද? හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත මේ සංස්කාර ස්වභාවය නොදකපු නිසා මම ඉන්නවා මගෙන් බාහිර දේ තියෙනවා කියලා ගත්තට පස්සේ මේ බාහිර දේ හොඳ දෙයක් නම් ලෝකයේ තුල අපට සැපක් ඇති වෙනවා නරක දෙයක් නම් දුකක් ඇති වෙනවා ඒ දුක් වූ දේ අපට දුක්ඛ දුක්ඛ වේදනාවක් බවට පත් වෙනවා ඒ වගේම හොඳ දෙයක් නම් අපට ඉපරණාමයෙන් අපට දුක් වේදනාවක් ඇති වෙනවා එහෙම අපි පුජ්‍යලනුබද්ධිතවයි ඒක අපට ලෝකේ ඇති වෙන්නේ නමුත් යදනිච්ඡන් තන් දුක්ඛං කියන න්‍යාය මේ සකස් වෙන ආකාරය අත්විඳා නම් ඒ සකස් වෙන ආකාර අත්විඳීම තුලින් ඔහු දැක්කේ මාර්ගය තුලින් දැක්කා මේ සකස් වීම දුකක් බව. හැබැයි ඒක මගේ දුකක් නෙවෙයි. සකස් වීම දුකක්. අනිත්‍ය නිසා දුකක්. ඇයි අනිත්‍ය නිසා මොකද වෙන්නේ? අනිත්‍ය නිසා අල්ලගන්න බැරි වෙනවා. අනිත්‍යයි කියලා කියන්නේ හේතුවක් මත ගොඩනගෙන ඵලයක්. හේතුවක් මත ගොඩනගෙන ඵලයක් නම් හේතු දුරු වුණාම ඵලය ඇති වෙලා යනවා. එතකොට හේතුව මොකද්ද? සත්‍ය නොදකීම. සත්‍ය දකිනකොට හේතු දුර වෙනවා. සත්‍ය නොදැකීම පදනමත් එක්කයි මේක සකස් වෙන්නේ. අන්න සත්‍ය දකිනකොට ගොඩ නැගෙන අනිමිත්‍ය සමාධිය අනිත්‍යයත් එක්ක සත්‍ය දැකීමත් එක්ක අනිත්‍යත් එක්ක මේ හේතුඵල න්‍යාය අහු වෙනකොට අර ලෝකයේ තුල සකස් වෙන්න ස්වභාවය තුල පිහිටන්න බැරි වෙලා යනවා. එතන අප්පනිහතේ වැඩෙනවා. ඇයි දුක කියන කාරණාව සංස්කාර දුකක් හැටියට දකින අනිත්‍යත් එක්ක සකස් වීම දැක්කේ. මගේ දුකක් නෙමෙයි සකස් වීම දැක්කේ. එහෙනම් එතන පිහිටීමක් නෑ අපනිහතිය වැඩෙන්නේ. අපනිහත සමාධිය එතන ගොඩ නැගිනවා. ඒ වගේම මේ අනිත්‍ය වූ දේ හේතු නිසා හටගත්ත ඵලයක් මෙතන තියෙන්නේ. හේතු නිසා හටගත්ත ඵලය නොදැකීම තමයි අපි දුකක් කියලා ගත්තේ පුජ්‍යලනුබද්ධිතව. නමුත් හේතු නිසා හටගන්න ඵලයක් කියලා දකිනකොට මේ සංස්කාර දුක්ඛය දකින්නේ. මෙන්න මෙතන ආත්මයේ ක්‍රියාකාරීත්වයක් නෙමෙයි මම කියලා දෙයක් නෙමෙයි හේතුවල තමයි තියෙන්නේ. අන්න ආත්මය මම කියලා දෙයක් නැති බව අන්න ප්‍රඥාවෙන් දකිනවා ශුන්්‍යතාවය වැඩෙනවා. ඒතර අනිමිත්‍ය අප්පනිහතේ ශුන්්‍යතය කියන මේ න්‍යාය හේතුඵල න්‍යාය දැකීමත් එක්කම හටගන්න සමාධි තුනක් වෙනවා. අන්නේ සමාධිය මම ගොඩනගාගත් සමාධියක් නෙමෙයි. ඒ මාර්ගය තුල ගොඩනැගෙන සමාධියක්. එතකොට එහෙනම් මේ අනිත්‍ය නිසා දුකයි කියන කාරණාව මේ බාහිර භෞතික දේ නැත්නම් බාහිරව මට ගොඩනැගෙන දේ තුල තිබීමෙන් හෝ වෙනස් වීමෙන් හටගන්න කාරණාව නෙමෙයි. ඒ තිබීමෙන් හෝ වෙනස් වීමෙන් අපට ඇතිවෙන පුජ්‍යල අනුබද්ධිත දුක්ඛ දුක්ඛත් විපරණාම දුක්ඛත් තියෙන්නේ මේ සංස්කාර දුක පදනම මතමයි. හැබැයි මේ සංස්කාර දුක මේ විදිහට මේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන මේක හටගන්න ආකාරය දැක්කනම් මේ උපනිෂ සූත්‍රයේ පැහැදිලි කරපු ක්‍රමයට ප්‍රීතිය පස්සද්ධිය සමාධිය මේක මුල් කරගෙන ආස්වාක්ෂය කරා ගමන් කරනවා. එතකොට එහෙනම් ආස්වාක්ෂය උනේ ලෝකයේ මැනිකක් ගොඩනැගිලා නෙමෙයි. ඒ ධ්‍යානයක් ගොඩනැගිලා නෙමෙයි. අවිද්‍යාපත්ති කරගෙන මේ ලෝකේ ගොඩනැගුණේ කියලා දකිනකොට අවිද්‍යාපත්තියෙන් මේ ලෝකේ ගොඩනැගෙන ආකාරය දැකීමත් එක්ක අර අවිද්‍යාව දුරු වීමෙන් ලෝකේ ගොඩනැගෙන ආකාරය දුරු වෙලා යනවා. ඉතින් ඒ නිසා මේක අපි ගොඩාක් හිතන්න ඕන කාරණා මේක සම්බන්ධයෙන් වැටහුණා වැටහුණා වෙන්න පුළුවන් යම් පමණකට තව මේක සම්බන්ධයෙන් තේරුම් ගන්න කාරණා තියෙනවා නම් කතා කරන්න පුළුවන් තේරුවන් සරණයි. ඕකෙන් සාමාන්‍යයෙන් මේ මේකටම පොඩ්ඩක් මට පැහැදිලි කරලා දෙන්න සාමාන්‍යයෙන් මේ දැන් වහන්සේ පිළිවෙලකට කිව්වා අනිමිත්ත සමාධිය තුළින් සංහිත ඒ තුළින් සංයතිය. ඒක ඔය පිළිවෙලටම වෙන්න ඕනද නැත්නම් එහෙම නොවිත් එහෙම වෙන්න පුළුවන්ද? කියන්නේ දැන් අපි හේතුඵල ධර්ම දකිනකොට අනිමිත්ත කියන සමාධියක්. ඒ අනිමිත්ත හේතු විමුක්තිය ඊට පස්සේ අපනිච්ච ශුන්‍යත ඒ වගේ පිළිවෙලකටද නැත්නම් ඊට බාහිරින් ඒ කියන්නේ ඒක ඒ පිළිවෙලක් එහෙම අවශ්‍ය නැද්ද ස්වාමී? ඒ වගේ දෙයක් මට හිතුණා. ඔව් තෙරුවන් සරණයි. දැන් මෙතන මෙහෙම එකක් තියෙනවා. අනිමිත්ත අපනිහත ශුන්‍යත කියන සමාධිය ඇත්තටම අපි සත්‍ය දකිනකොට ඒ සත්‍ය දැකීමත් එක්ක සමාධි තුනම ගොඩනගෙන අපි දකින කෝණය අනුව තමයි අපට සමාධිය උපාදානයක් කියලා සමාධිය පවතින්නේ. අපි දකින කොනේ මම අර බොජ්ජංග පැහැදිලි කරලා පැහැදිලි කරා බොජ්ජංග පව අපි දකින කෝණය අනුව අපි හොයන කෝණය තමයි බොජ්ජංග ඇති වෙන්නේ. එතකොට අනිමිත්‍ය අපි අනිත්‍ය ස්වභාවයට යොමු කරා නම් අනිමිත්‍ය ප්‍රකටයි. ඒ වගේම අපි දුක්ඛයේ ස්වභාවය හිත ප්‍රකට කරගත්තා නම් අපණ්‍යතිය ප්‍රකටයි. අනත්‍යයේ මේ යොමු කරගත්තා නම් ශුන්‍යතිය ප්‍රකටයි. එහෙම නැතුව මේක එයා ප්‍රකට කරගන්න කෝණය අනුව තමයි යාට මේ සමාධිය තමන්ගේ දෙයක් බවට කියන්නේ සමාධිය තමන්ගේ දෙයක් බවට තේරුම් ගන්න හේතු වන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන කාරණාව අනුපිළිවෙලකට තියෙන්නේ. එයාට කෙනෙකුට දැනගන්න දැන් අනිත්‍ය කිය දකිමින් වාසය කරන කෙනෙකුට මේ සමාධියක් ඇති වුණ බව මගේ සමාධියක් අනිමිත්තක් ඇති වුණ බව එයා තේරුම් ගන්නේ නේ. එයා ගොඩනගින සමාධියක්. එයා තේරුම් ගන්න උත්සාහ කරොත් මේක අනිමිත්‍යද කියලා අනිමිත්‍ය හුවෙනවා. එයා තේරුම් ගන්න උත්සාහ කරා මේක අප්‍රණහතියද කියලා අප්‍රණහතිය ඇති කර තේරුම් ගන්නවා. එයා තේරුම් ගන්න උත්සාහ කරා මේක ශුන්‍යතියද කියලා ඒක තේරුම් ගන්න යොමු කර ගන්නවා. එතකොට එයා තමන් දකින්න කෝණය අනුව තමයි ඒකට හිත යොමු කරගෙන එයා ඒක තේරුම් ගන්න. ඉතින් ඒ නිසා මේ අපිට මේ මේ ඒකාන්තයෙන්ම මේක මේ මේ තේරුම් ගන්න තේරුම් අරගෙන යන වැඩපිළිවෙලක් මේක මගේ අනිමිත්‍ය වෙනවා ඊළඟ මම ශුන්‍යතේ හොයනවා අප්‍රණහතිය වෙනවා ශුන්‍යතේ හොයනවා කියලා වැඩපිළිවෙලක් නෙමෙයි තියෙන්නේ. තමන්ට ඒ සමාධියක් අල්ල ගන්න ඕන නම් තමන්ගේ කෝණයකට යොමු කරලා පස්සේ සමාධිය තේරුම් ගන්න. ඒ සත්‍යම දැකීම වාසය කරනකොට අර වැඩ පිළිවෙල සම්පූර්ණ සිදු වෙලා යනවා. Tamanට යමක්ද තේරුම් ගන්න ඕන නැත්නම් සමාධි ස්වභාවයේ ඒක තේරුම් ගන්න ඒ දකින්න න්‍යායට අවධානය යොමු කරගත්ත ගමන් අන්නේ සමාධිය ඇති වෙච්ච බව ප්‍රකට වෙනවා. තේරුවන් සර් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අර ස්වාමීන් වහන්සේ පැහැදිලි කරපු විදිහට මට තේරුම් ගියේ දැන් අපි ඒකේ කිව්වේ පංච උපාදානස්කන්ධේ ඇතිවීම නැතිවීම එක බලබල ඉන්න කෙනාටනේ මේ සිද්ධිය වෙනවා කියලා. එතකොට එතනදී අපි දකින්නේ සංස්කාර දුක්ඛය. එතකොට ඒක දකිනකොට ආ මේ කිය උදේ සත්‍ය නේද කියලා තේරිලා තමා තුළින්ම එතකොට ඇති වෙන මේ පස්සද්ධිය ප්‍රීතිය ඒ ටික එතනින් ගිහින් සමාධිය ඇති වෙනවා එතකොට ඒ සමාධිය නිසා තමයි යථාභූත ඥානය කියලා කිව්වේ එතකොට ස්වාමීන් වහන්සේ දැන් අරපණ සූත්‍රය පැහැදිලි කරපු විදිහට දැන් අවිද්‍යාව නිසා තමයි මේ ටික මේ සිද්ධ වෙන්නේ කියන එක්කද එතන යථාභූත ඥානය කියන තැනයි අතන මේ සංස්කාර දුක්ඛය දකින්න තැනයි තියෙන ප්‍රධාන වෙනස්කම් දෙක පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් බොහොම පිං ස්වාමීන් වහන්සේ. ත්‍රිවන් සරණයි. දැන් මෙතන ඇත්තරම් පැහැදිලි කරේ පංච උපාස්කන්ධේ හටගන්න නැති වෙන ආකාරය දකිමින් වාසය කරනවා කියනකොට එතකොට යාගේ මාර්ගයට යොමු වීමක් තියෙනවා. පංචමාස්කන්ධය හට ගන්න තියෙන ආකාරය දකිනකොට එතකොට මේ මාර්ගයට යොමු වෙනවා කියන්නේ පටිසම්පාද න්‍යාය අහු වුණා. පටිසම්පාද සමුදය කියන කාරණාවත් පටිසම්පද අස්තංගමය කියන කාරණාවත් ප්‍රඥාවෙන් යා දකිනවා. ඒ දකින වැඩපිළිවෙල තමයි දැන් ඇත්තරම අපි අවිද්‍යා සංකාර විඥාන නාම රූප කියලා වචන ටික පැහැදිලි කරගත්තට මේක අනිවාර්ය ප්‍රත්‍යයෙන් මේක සම්පූර්ණයෙන් දැක්කම අනිවාර්යෙන් යා අර දුක කියන කාරණාව ප්‍රකට වෙනවා යාට. මේ අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන මේ ක්‍රියාකාරීත්වය අන්වෙන් පත්යෙන් දැක්කනම් අන්න එතන දුක කියන කාරණා ප්‍රකට වෙනවා. එතකොට මේ දුක සංස්කාර දුක්ඛය අහුනවා. එතකොට එතන මේ දුක තේරුම් ගැනීමත් එක්කම සද්ධාව. ඇයි දුක අහුවෙච්ච ගමම දැන් මාර්ගේ වැඩෙන්නේ. දැන් මෙතන පුජ්‍යල අනුබද්ධිත නෙමෙයි. අවිද්‍යාව පත්‍ය කරන මේක හැදෙන වැඩ පිළිවෙල දැකපු ගමම දුක දුක වැටුණා. එතන මාර්ගයනේ වැඩෙන්නේ. අන්න දුක වැටීමත් එක්ක මේ මාර්ගයට ඊළඟට ශ්‍රද්ධාව, ප්‍රීතිය, මේ සද්ධාව ඊළඟට ප්‍රමුචිතභාවය ඊළඟට ප්‍රීතිය පස්සද්ධිය සුඛය සමාධිය. එතකොට එතන තියෙන බොජ්ජංග ධර්මෙත් එක්ක. දැන් දැන් අතනත් සත්‍ය තමයි දැක්කේ. යථාභූත ඥානය තමයි මුලින් ඉඳන්ම ඇති කරගෙන ගියේ. නමුත් එතන අපි මම විමසමින් යන වැඩපිළිවෙලක් ඔස්සේ ගමන් කරපු එකක් තියෙනවා. මූලිකව අපට ප්‍රකට වෙන දුකක් මුල් කරගෙන ඒ ප්‍රකට වෙන දුක හේතුඵල වශයෙන් විමසීමස යනකොට තමයි මේ හේතුඵල න්‍යාය නිවැරදි අහු වෙනකොට සංස්කරණය වීම අහු වෙන්නේ. ඊට පස්සේ මාර්ග අංග හැටියට වැඩි වැඩි වැඩි වැඩි යනකොට අර පුජ්‍යලියෙක් හැටියට විමසන න්‍යාය නැතුව මාර්ගයේ හොඳටම වැඩෙනකොට අර බොජ්ජංග ධර්මයන්ගේ මට ඇති වෙච්ච බොජ්ජංග ධර්මයන්ගේ සත්‍ය වශයෙන්ම ඒ සත්‍ය ස්වභාවය දකිනකොට අන්න එතනදී යථාභූත ඥානය. එතන තමයි සැබෑවටම මොකද යථාභූත ඥානයත් එක්ක නිබ්බිදා විරාග විමුක්ති විමුක්ත ඥානය ඇති වෙන්නට සම්පූර්ණයෙන්ම ලෝකෙ සකස් වීම දුර වෙනවා. මොකද අවිජ්ජාසීලිත විරාග නිරෝධයටම අන්න එතන යමු වෙනවා. එතකොට නම් මේ සියල්ලම සත්‍ය ඥාන දැන් අතන සත්‍ය ඥානෙ මුලින් හටගන්නේ. සත්‍ය ඥානෙ ඉඳලා මේ කෘත්‍ය කරමින් යන පුජ්‍යලයා කරන්නේ. කෘත්‍ය කරමින් යනකොට මාර්ගයේ වැඩනකොට අන්න නියම ආකාරයෙන් මාර්ගය වැඩෙනකොට මේ යථාභූත ඥානය ඇති වෙලා කృత බවට නැත්නම් කරලා ඉවර වෙනකොට අවිද්‍යාවශේෂ විරාග නිරෝධ වෙනවා. එහෙනම් එතන යථාභූත ඥානය කියලා පැහැදිලි කරේ සුපිරිසිදු වශයෙන්ම පුජ්‍යල අනුබද්ධිතයෙන් තොරව මාර්ගය තුල අවශ්‍ය සියලු සමාධිය අර මාර්ගයට අවශ්‍ය සියලු සමාධිය සත්‍ය දැකීමත් එක්ක හට අරගෙන ඒ තුල සත්‍ය දකිනකොට මට ගොඩනගිච්ච මාර්ගාංග දැන් අපිට මට ගොඩනගිච්ච මාර්ගාංග අපි ඇති කරගන්නවා අන්න ඒ මාර්ගාංගත් සත්‍ය දකිනකොට අර මාර්ගයත් අතහැරිලා නිවීම දක්වා යන වැඩපිළිවෙල තමයි එතන පැහැදිලි කරලා එතකොට අර මාර්ගයේ අනුව යන ප්‍රතිපදාවක් තමයි යථාභූත ඥානයත් එක්ක තියෙන්නේ. මූලිකව පුජ්‍යලයා එක්ක පුජ්‍යල අනුබද්ධිත වෙලා මේ හේතුඵලයේ ඉමසන්නට ඕනේ. ඊට පස්සේ අතන පුජ්‍යල අනුබද්ධිතයකින් තොරව මාර්ගය විසින්ම එතනින් එහාට ඉතුරු වැඩ පිළිවෙල සිදු වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි බොහොම පිං අවසරයි අවසර ස්වාමීන් වහන්සේ මේ එකිනෙකට සම්බන්ධ මාර්ගයේ වැඩිීමේදී ඇතිවන පුංචි ප්‍රශ්න දෙකක් අහන්න හිතුණා. එකක් තමයි අපි මේ පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම බලනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන වාගේ දැන් ඉස්සලා රූපය පිළිබඳව දකින්න උත්සාහ කරනවාද නැත්නම් පුළුවන් තරම් දුරට ওই පහම දකින්න උත්සාහ කරන්න ඕනේද කියන එක තමයි මගේ පළවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් අපි රූප රූපය පිරිසිදු දකින්න උත්සාහ කරනකොට අජ්ජත් රූප බහිජ්ජ රූපත් වෙන් කර කර එතනත් බලන්න උත්සාහ කරන්න ඕනේද කියලා චුට්ටක් පැහැදිලි කරන්න පුළුවන් නම් බොහොම පිං. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. පංචීපාස්කන්ධය ගැන හොයනකොට නම් අපිට ඉතින් ප්‍රකට වෙන කාරණාව තේරුම් අරගෙන ඉවසන්නට ඒක තමයි වටිනාම දේ. නමුත් මේ මූලිකව අපි කරනකොට සියලු දේවල් තේරුම් අරගෙන මොකද්ද මෙතන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ කියලා තේරුම් අරගෙන කරන එක හොඳයි මූලික වශයෙන්. ඊට පස්සේ දැන් අජත්ත බහිද්දා කියලා කියනකොට අපිට ඒකෙත් අර මූලිකව ගොරෝසු දේ ගොරෝසු අපට අහුවෙන අජ්ජත් බහිද්දා කියන කාරණාව අපිට ප්‍රකට කරගෙන මුලින් වඩන එක හොඳයි. මොකද හේතුව අපට අර මූලිකව කෙලෙසයක් හදා ගන්නට. නමුත් මාර්ගය වැඩෙනකොට මේ අජ්ජත් බහිද්දා කියන කාරණාව මාර්ගයේ තුලදී සත්‍ය දකිනකොට ඒ සත්‍ය දැකීමත් එක්ක අර අජ්ජත් බහිද්දා කියන කාරණාව මාර්ගය තුලදී අර දුරු වෙන අනු දුරු වීම අනුව වැඩපිළිවෙලක් සිදු වෙනවා. ඒක අර මාර්ගය අනුව සිදු වෙන එක. නමුත් මූලිකවදී අජිත බහිද්දා කියන කාරණාවත් තේරුම් ගන්න තේරුම් ගන්නට ඕනේ. පංචපාස්කන්ධයේ මේ හැම එකක්ම තේරුම් ගන්න එක මූලික අවශ්‍යතාවයක් තියෙනවා. මොකද ඒක අපට විමසන්නට හේතුවක් වෙනවා. නමුත් එතනින් පස්සේ අපට ප්‍රකට වෙන කාරණා ඔස්සේ වඩාගෙන යන්න පුළුවන්. තෙරුවන් සරණයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේගේ දේශනාවෙන් තේරුණා ඇත්තටම මේ පංච උපාදානස්කන්ධය කියවයි දකින්නවා කියලා කියන්නේ අපට එන ප්‍රකට වන අරමුණක් වූ සිතිවිල්ල අපි නිමිත්තක් වශයෙන් ගැනීමේදී ඒ ගැනීම හරහා තමයි අපට මේ ඒ අවිද්‍යාව හේතු කොටගෙන ඒ සිතිවිල්ලක් දෙයක් වටිනාකමක් දීලා ගන්නෙ කියන එක ඒ නිසා ඒ වටිනාකම නිසා අපට පංච උපාදානස්කන්ධයක් සකස් වෙනවා ඒ එන එන අරමුණු හෝ සිතිවිලි අපි ප්‍රකට වෙන හැම දෙයක්ම ඒකට වටිනාකමක් නොදී අරමුණු ඇවිත් යන විදිහට අපි ඒක ප්‍රඥාවෙන් දැක්කොත් මේ අවිද්‍යාව නිසා ඇතිවෙන සිතිවිලි වටිනාකමක් දීලා ඒ විදිහට අපි දැකගෙන හිටියොත් මේ පංච උපාදානස්කන්ධයේ උද්‍යවය කියන එක අපි දකින්න පුළුවන්ද කියලා මම අහන්න කැමතියි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඇත්තටම මෙහෙමයි දැන් අපි දැන් ඒ එන සිතුවිල්ල එන හැටි යන හැටි දැකගෙන අපි ඒකට නිමිත්තක් නැත්නම් ඒකට වටිනාකමක් නොදී ඉන්නවා කියන කාරණාව තුළදී අපට වැඩෙන්නේ සමාධියක් විතරයි අපට යම් ප්‍රඥාවක් කියන දෙයක් ලෞකිකව තේරෙනවා මේක නැතිවීමක් කියලා. ඒක ඇත්තටම මේ මට හටගත්ත දෙයක් නැතිවීමක්. අපට අහුවෙන්නට ඕන කොතනක කොතනකදී හරි සත්‍ය දකිනකොට සත්‍ය නොදැකීමෙන් මේක හටගත්ත බව. දැන් අපි මේ මොහොතකදී වුණත් මේ මොහොතේ එන දේ යන දේ කියනකොට ඒ එන දේ යන දේ මගට එන සිතවිල්ල ආවා නැති වුණා කියන කාරණාවක් තියෙනවා අපි සිතවිල්ලට නම් කිරීමක් හෝ සිතවිල්ලට වටිනාකමක් දීලා නැහැ. නමුත් එන සිතවිල්ලක් තියෙනවා. Tamanට එන ස්වභාවයක් තියෙනවා. ඒක එන්නේ මට අන්න ඒක අපට අහුවෙන්නේ එහෙනම් එන්නේ මට හෝ මගේ සිතවිල්ලක් කියන කාරණා නැත්නම් මට ආපු සිතවිල්ලක් කියන කාරණාවෙන් තොරව අපට හරියටම අහුවෙන්නව නම් අවිද්‍යාව කියන එක. සිතවිල්ලක් ආවා ගියා නෙමෙයි. අපට සිතවිල්ලක් ආව නම් අපි වටිනාකමක් නොදුන්නා සිතවිල්ලක් ඒක. අපට සිතවිල්ල අර එක අවස්ථාවක අර කාටද මේ දීගණක දීගණක කිසිම දෘෂ්ටියකට කැමති නැහැ කියනවා. නමුත් කැමති නැහැ කියන දෘෂ්ටියට කැමති. අන්න වගේ දැන් ඒක අල්ලන්න අමාරුයි. මොකද හේතුව අපට සියුම්ම අපේ හිත තුළ හට ගන්නවා අනිත්‍ය ස්වභාවයක් ලෝකයේ තුළ එතරම් තියෙන එතන සියුම්ම තියෙන දෙයක අනිත්‍යක් කියන කාරණාවට යනවා තියෙනවා කියලා ගැනීමක් එතන අහු වෙනවා අපට අර ඒක නැතිනවා කියන කාරණාවත් අහු වෙනවා එතකොට ඒක තුළ අපට චිත්තේ ඒකාග්‍රතාවකුත් ඇති වෙනවා. මොකද හේතුව එතන වටිනාකමක් දෙන්නේ නැහැ. කාමයන් එක්ක යන්නේ නැහැ. නමුත් ඒ මොහොතේ ආව දෙයක් නැති වෙනවා කියන න්‍යායක් අපි තුල හට ගන්නවා. එහෙනම් පටිච්චසමුප්පාද න්‍යාය අහුවෙන්නේ නැතුව කච්චානගත සූත්‍රයේදී බුදුරන් වහන්සේ පැහැදිලිවම ඉස්මතු කරනවා පටිච්චසමුප්පාදයේ සමුදය අහුවීම තමයි සම්මාදිට්ඨියේ මූලිකම කාරණාව. සමුදය අහුවෙනකොට අවිද්‍යාව තමයි මූලික වෙන්නේ. එහෙනම් සමුදය අහුවීමත් එක්ක එයාට මේ ලෝකේ නැහැ කියන කාරණාව දුර වෙලා යනවා. ඒ වගේම සමුදය අවිද්‍යාවපත්‍ය කරගෙන කරගෙන කියලා අහු වෙනකොට එහෙනම් අවිද්‍යාව දුරු වීමෙන් මේ හටගෙන දුර වෙනවා කියලා නුවණා තියෙනකොට නැහැ කියන තියෙනවා කියන න්‍යාය දුර වෙලා යනවා. එතකොට එහෙනම් අර අපට ආපු සිතුවිල්ල නැති වුණා කියලා ඒ තේරුම් ගැනීම තුලදී අපට ලෝකේ මට ගොඩනැගෙන දේ තුල අනිත්‍යයක් තමයි අපට ප්‍රකට වෙන්නේ. ඒ වගේම තමයි ඒකට අපට කෙලස් ඇති නොකරගෙන ඉන්න පුළුවන්කමකුත් අපට ඇති වෙනවා. ඇයි අපි අරකට නම් කිරීමක් දෙන්නේ නැති නිසා. ඒ නිසා අපට සමාධියකට යන්න උපකාරයක් වෙනවා. නමුත් අවිද්‍යාව අහුවෙන තාක්කල් අපට එතනින් එහාට ප්‍රඥාවේ වර්ධනයක් සිදුවන්නේ. ඒ නිසා මේ අනිවාර්යයෙන්ම අර හේතුව ආපස්සට විමසනකොට අපට අවිද්‍යාවෙන් මේක අහුුනේ කියලා දැක්කනම් එතකොට මාර්ගය තුලින් දකින්නේ මම මගේ එන සිතුවිල්ල ප්‍රතිව දකින්න නෙමෙයි. ඉතින් ඒ නිසා එතන යම්කිසි සියුම්ම අපේ අහුවෙන ස්වභාවයක් තියෙනවා. ඒක අපට ගොඩක් ප්‍රකට වෙන්නේ නැහැ. මොකද හේතුව අපි අර අපට ලෝකයේ අනිත්‍යකුත් ප්‍රකට වෙන නිසා චිත්ත සමාධියත් ඇති වෙන නිසා. නමුත් අවිද්‍යාව ප්‍රත්‍ය කරගන්න කියන න්‍යායෙම අහුණා නම් අන්න එතනදී තමයි අපට සැබෑවටම මාර්ග අංගය තුල ප්‍රඥාවත් එක්ක මේ ලෝකයේ ඇත නැත කියන දෘෂ්ටි දෙකක් දුර වෙලා එතන මුල් කරගෙන මේ උපනිෂූත්‍රය පැහැදිලි කරන දෙන ආකාරයට විමුක්තිය කරා ගමන් කරන්න. ත්වන් සරණයි. පෙරුවන් සරණයි ගොඩක් පැහැදිලි ස්වාමීන් වහන්සේ. එතකොට මේ අවිද්‍යාව නිසා මේක ඇති වෙනවා කියන තැනට අපි දකින්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? ඒ විතර මේ තීව්‍ර තැනට අපි යන්නේ කොහොමද? ඔව් පෙරුවන් සරණයි. එතනට දැන් අපිට එකපාරට යන්න පුළුවන්කමක් නැහැ. මොකද අවිද්‍යාව කියන කාරණාව හරියටම අහු වෙනකොට එයාට මාර්ගය සම්පූර්ණ නිරවුල් වෙනවා. එහෙනම් අපිට කරන්න ඕනේ අර මොනවා හෝ දෙයක් අපට ප්‍රකට වුණා නම් දැන් අපි හොයන්නේ නැති වෙනවා ඒකට ඒකට කෙලස් ගන්න නැතුව නැති වෙනවා දකින්නේ නැති වෙනවා දකින්නේ නෙමෙයි ඕ නැත්තේ අපට මොනවා හෝ දෙයක් අපි මේ සිතවිල්ලක් ආවා කියලා සිතවිල්ලට නිමිත්තක් මොකක්වත් නොදා හිටියට සිතවිල්ලක් ආවක් කියන්නේ ප්‍රකට වුණා නම් මේ සිතවිල්ලක් ආවේ ඇයි කියලා මේ පටිච්චසමුප්පාදන යනු ඉමසන්නට වෙනවා ඒ ඉමසගෙන ඉමසගෙන යනකොට මේ හේතුඵල න්‍යාය එක ඒ කියන්නේ දැන් බුදුරණවහන්සේ පටිච්චසමුප්පාද න්‍යාය පැහැදිලි කරපු කාරණාව එක ඉමසන්නට ඕනේ. මොකද ඒක තමයි මූලික මූලිකවම ශ්‍රද්ධාව ඒකට මුලින් තිබෙන්නට ඕනේ නැති. එතකොට ඒක අනුව මේක ඉමසනකොට දැන් මුලින්ම මට මේ කාරණාවක් නෙමේ සිතුවිල්ල කියන එක. මම නම් කරේ නෑ ඒකට. දැන් කොහොමද ඒක නැති කියලා යනවා. එතකොට මේ මට සිතුවිල්ල ආවේ ඇයි? මෙහෙම දෙයක් හැඟීමක් ආවේ ඇයි? අන්නේ ආවේ ඇයි කියලා හොයනකොට ඒක දුකක් කියන කාරණාව වටහාගෙන ඉස්සලාම නම් කිරීමක් කරලා මේ දුක ඇති වුණේ ඇයි කියලා හේතුඵල වශයෙන් හොයන්න ඕනේ. පටිච්චසමුප්පාදණයට අනුව. ඒ කියන්නේ අවිජ්ජා සංඛාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියනකොට අපට අහුවෙච්ච දුක. මෙන්න මේ කාරණා එක්ක දැන් මෙතන මෙතන පැහැදිලි කරන උපනිෂෝති දුක කියලානේ. එහෙනම් ජාතියෙන් ඒ දුක. මෙන්න මේ දුක ඇති වුණේ මෙන්න මේ න්‍යායට අනුව බව විමසන්නට ඕනේ. ඒ විමසගෙන විමසගෙන යනකොට අන්න නුවණ වැඩෙනකොට දැන් අපි මූලිකව අර අපේ සිතවිල්ලක් මනස මුල් කරගෙන විචක්ෂණයක් එක්ක විමසන්නේ. ධම්මචිත්තයක් කියන්නේ. එහෙම විමසගෙන විමසගෙන යනකොට ප්‍රඥාව ඇති වෙච්ච දවසට තමයි අර සිහිය වීරිය නුවණ අවශ්‍ය ආකාර වැඩිච්ච දවසට තමයි අවිද්‍යාව කියන කාරණාව ප්‍රකට වෙන්නේ. අන්න එතකොට අවිද්‍යාවෙන් මේ හට ගන්න ආකාර නැති වෙන ආකාරය වටහා ගන්න පුළුවන්. ඒක එකපාරට සිදු වෙන කාරණාවක් නෙමෙයි. ඒකයි අර පංචපාස්කන්ධයේ උදේවාය දකින්නට මූලික අවශ්‍යතාවය තියෙන්නේ. ඒක දකිමින් වාසය කරනකොට එතනින් එහාට මේ මාර්ගයේ තේරුම් ගන්නට නැත්නම් මේ මාර්ගය පුරුදු කරන්නට පුළුවන්කමක් ලැබෙනවා. තෙරුවන් සරණයි. බොහොම පැහැදිලි බොහොම පිං තෙරුවන් සරණයි ස්වාමීන් සිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ සූත්‍රය කියපු විදිහට අර දුක නිසා ශ්‍රද්ධාව ඇති වෙනවා කියන තැන ඒ අර අර ශ්‍රද්ධාව වර්ග දෙකක් තියෙන එතන අර අචර ශ්‍රද්ධාව කියන කියන්නේ සම්මාදිට්ඨියට පත් වෙනකොට ඇති වෙන ශ්‍රද්ධාවද එතන පවතින්නේ කියලා දැනගන්න කැමතියි ස්වාමීන් වහන්සේ. ආචරවන් සරණයි මෙතන පැහැදිලි කරන්නේ තන ශ්‍රද්ධාව ඒ සම්මාදිට්ඨිය ඇතිවීමත් එක්ක තියෙන ශ්‍රද්ධාව තමයි. මොකද හේතුඵල ධම හරියට තේරුම් ගත්තට පස්සේ ඒ තේරුම් ගැනීමත් එක්ක ඒ දුක අහුවීමත් එක්ක තමයි ශ්‍රද්ධාව ඇති වෙන්නේ. එතන පැහැදිලි කරන්නේ ඒ ශ්‍රද්ධාව තමයි. මොකද අවිජ්ජා සංකාර විඤ්ඤාණ නාම රූප අන්වෙන් ප්‍රත්‍ය කරගෙන පවතින ආකාරය තමයි එතන ඒ ප්‍රකට වෙන්නේ. ඒ ප්‍රකට වීමත් එක්ක තමයි ශ්‍රද්ධාව හටගන්නේ. එතකොට මූලිකව හටගන්න ශ්‍රද්ධාව වෙයි මේකට උපකාර වෙනවා මේ ධර්මයේ විමසන්නට. මොකද නැත්නම් අපි මේ ධර්මයේ විමසන්න යන්නේ නැහැ. එතකොට ධර්මයේ බුදුරණවහන්සේ කියපු කාරණා සත්‍යයි කියලා මූලිකව පිළිගන්න වෙනවා. ඒ පිළිගැනීම මුල් කරගෙන තමයි විමසන්නේ. මේක මූලික ශ්‍රද්ධාව. එතකොට මේ විමසනකොට ඒක අහු වුණාට පස්සේ මේ න්‍යාය ඒක තමන් තුළින් දැක්කට පස්සේ සම්මාදිට්ඨියත් එක්ක සද්ධාව ඇති වෙනවා. ඒක තමයි එතන පැහැදිලි කරන ඒ සද්ධාව. එතකොට දුක්ඛ සත්‍ය අහුණා. දැන් එතන දුක්ඛ කියලා කියනකොට දුක්ඛ සත්‍ය දුක කියලා කිව්වේ සකස් වීම අහුවෙන සංස්කාරය සමුදයට වුණා. එහෙනම් අවිද්‍යාවපත්යෙන් හටගත්ත සත්‍ය නොදැකීමෙන් හටගත්තේ කියලා අහුනේ. එතන සත්‍ය දකින්න හටගන්නේ නැහැ කියලාත් අහුණා. දුක්ඛ නිරෝධය මේ දැකපඩ පිළ මාර්ගයත් අහුණා. එහෙනම් සත්‍ය ඥාන හතරම එයාට අහු වෙනවා දුක සත්‍යයයි සමුදය සත්‍යයයි නිරෝධ සත්‍යයයි මග සත්‍යයයි කියලා. ඒකත් එක තමයි තමයි ශ්‍රද්ධාව ඇති වෙන්නේ. එතන මේ පැහැදිලි කරපු ශ්‍රද්ධාව සම්මාදිට්ඨියත් එක්ක ඇති වෙන ශ්‍රද්ධාව තමයි. තෙරුවන් සරණයි. බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. අවසරයි සාමාන්‍යයෙන් පොඩි ප්‍රශ්නයක් තේරුම් ගන්න කැමතියි. දැන් මේ සූත්‍ර දේශනාව අනුව ස්වාමීන් වහන්සේ බුදුන් වහන්සේ දේශනා කළේ ආස්ව ශරීරම් සඳහා නැත්නම් කයේ ඥානය ඇති කර ගැනීමට මේ පංචපාදානස්කන්ධයේ උදේවය බලන කෙනෙක්නේ. එතකොට ඔතනදී මේ මේ බලන කෙන පුද්ගලයාට මොනවාරි සීලයේ පංච සීලයේ අතසීල් වගේ හිතන හිතලා කරන එහෙම එහෙම තියනවද නැත්නම් එහෙම නැතුව කරන්න පුළුවන්ද? දැන් මම අහලා තියෙනවා ආරකාස සීලය කියලා එකක් මාර්ගයේ වඩින කෙනාට. ඒ ඕවා අතර තියෙන සම්බන්ධය සහ වෙනස අවශ්‍යමද නැද්ද කියන එක කොහොමද අපි තේරුම් ගන්න සාමනා? ඒක පොඩ්ඩක් පැහැදිලි කරගන්න තේරුම් ගන්න. දර්වසන්නයි ප්‍රශ්නේ ගොඩක් වැදගත් ඇත්තටම. කොහොමත් ඉතින් ওই විදියට වැඩ පිළිලා පුරුදු කරනකොට සිල්වත් වෙනවා. ඒක මොකද මේ සාමාන්‍ය නිරන්තරයෙන් කරනවා නම් සමාජයේ සීලී උපකාරයක් කරනවා සිල්වත් වෙනවා. නමුත් අර කාරණාව වෙනම අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ ආර්යකාන්ත සීලය. ඇත්තටම මේ ආර්යකාන්ත සීලය කියන කාරණාවත් සිල් රකින්නවා කියන කාරණාවත් අතර වෙනසක් තියෙන එක තියෙනවා. මොකද ආරේකාන්ත සීලය ඇති වෙන්නේ සම්මාදිට්ඨියත් එක්ක. ආරේකාන්ත සීලය ඇති වෙන්නේ සම්මාදිට්ඨියත් එක්ක නම් සම්මාදිට්ඨිය ඇති වෙන්නේ සක්කාදිට්ඨිය දුරු වීමත් එක්ක. සක්කාදිට්ඨිය දුරු වෙනකොට සක්කාදිට්ඨිය බැඳිච්ච සංයෝජන දෙකක් තියෙනවා විචිකිච්ඡාවයි සීලබ්බත පරමාසය. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මම කියලා ස්ථිර හැඟීමක් අරගෙන තියෙනවා. එතකොට එහෙනම් අපි මම කියලා ගත්ත ස්ථිර හැඟීමත් එක්ක අපට තියෙනවා මම රකින්නට. කියන්නේ මම ඉන්නවනේ. එහෙනම් මම රකින්නට අපි යම් යම් වැඩපිළිවෙල පුරුදු කරනවා. එතකොට දැන් අපි ලෝකයේත් එක්ක ගත්තොත් අපි ලෞකික ස්වභාවයත් එක්ක මේ කාමෙන් එක්ක ජීවත් වෙන මම රකින්න කියලා හිතාගන්නේ. එතකොට අපි මේ ලෞකික සම්මාදිට්ඨිය පදනම් වුණාට පස්සේ අපි මම රකින්නේ සුගතිය යන්නට සුගතිය කියන සැප විපාක දෙන්නට අපි විවිධාකාර දේවල් කරනවා. ඒකට එතනස් අපි සීලයක් රකිනවා. එතකොට ආරේකාන්ත සීලය ඇති වෙනකන් සක්කාය දිට්ඨිය දුර වෙලා එහා බදිච්ච සීලබ්බත පරාමාස දුර වෙන කම්ම එදේ තියෙනවා. එතකොට මේක කෙනෙක් බලෙන් දුරු කරන එකක් නෙමෙයි. ඒක කොහොමත් ලෞකික සම්මාදයේ ඇති වෙනකන් තියෙන එකක්. එතකොට එහෙනම් එයා රකින්නේ සීලය මම රැක ගන්න. මොකද මම විමුක්තියක් කරා යන්න නැත්නම් මම සුගතියක් කරා යන්න දැක ගන්න සීලයක් තමයි සීලබ්බතියත් එක්ක තියෙන්නේ. සක්කාදිට්ඨිය කැඩෙනකොටම මේ මම කියන කාරණාව අසත්‍යක් බව අනිත්‍යයත් එක්ක මෙතන මම කියන කාරණාවක් නොමැති බව ප්‍රකට වෙනවා. ඒක සත්‍ය වශයෙන් දකිනවා. එතකොට ඔහු සීලය රකින්නේ මම රකින්න නෙමෙයි. අන්න ආර්යකාන්ත සීලය විස්තර කරනවා. ආර්යකාන්ත සීලේ ස්වභාවය සමාධි සංවත්වෙන එක ඊළඟට අපරාමර්ශන ඊළඟට විඤ්ඤූ පසඤ්ඤේ නුවණ නැත්තම් ප්‍රශංසා කරන ඊළඟට බුජිස්සේහි කියලා වචනයකුත් තියෙනවා. එතකොට එතන පැහැදිලි කරනවා දැරිව ග්‍රහණය නොගත් සමාධියට හේතුවක් වන ඊට පස්සේ එතන ඒ සමා ඒ සීල උපකරණ සමාධියට. ඊට පස්සේ නුවණ නැත්තම් ප්‍රශංසා කරන අනිත් එක දාස භාවයෙන් නිදහස්. බුජිස්සේහි කියන්නේ දාස භාවයෙන් නිදහස්. ස්වාධීන සීලයක්. එතකොට දැන් අපි හැම වෙලෙම අර මට ගැටි වෙලා තියෙන්නේ. එතකොට මේ ආරේකාන්ත සීලය කියන්නේ ස්වභාවය යාගේ සීල් රකින්න. දැන් කෙනෙක් පන්සිල් රකින්නවා සීලබ්බතේ මුල් කරගෙන. නැත්නම් අටසිල් රකින්නවා නැත්නම් අර විවිධාකාර උත රකින්නවා නැත්නම් මොනවා හෝ රකින්නවා. එතකොට යාගේ ස්වභාවය අර සීලබ්බතේ කියන එක. සක්කාදිට්ඨිය කරනාට පස්සේ සීලබ්බතේ දුර වෙනවා. එතකොට යාගේ සීල ස්වභාවය ආරේකාන්ත සීලය. එතකොට යා ඒ සීලේ තියෙන්නේ මොන පන්සිල් රැක්කත්, දසසිල් රැක්කත්, අටසිල් රැක්කත්, උපසම්බාසිල් රැක්කත් මොන සීල් රැක්කත් ආරේකාන්ත සීල ස්වභාවය. හැබැයි ආරේකාන්ත සීලය කියන්නේ ශික්ෂාපද කියන එක නෙමෙයි. සක්කාදිට දුරීමත් එක්ක මම රකින්න සිල් දක්වන්නේ අර නුවණත්තම් ප්‍රශංසා කර නැත්නම් මාර්ගයට හේතු වෙන සමාධියට උපකාර වෙන ඊළඟට මේ දාසභාවයේ නිදහස සීලයක් රකින්න. එතකොට එහෙනම් සම්මාදිට්ඨියටපත් වෙච්ච කෙනා ආරේකාන්ත සීලය පුරුදු කරනවා කියන කාරණාවත් සම්මාදිට්ඨියටපත් නොවේ සීලයක් පුරුදු කරනවා කියන කාරණාව අතර වෙනසන්නේ ඒක. එතකොට සම්මාදිට නොපැමිණිච්ච කෙනා රකින්න සීලය සීලබ්බතයක් වෙනවා. සම්මාදිට පැමිණිච්ච කෙනා සක්කායදී දුර්විමත් එක්ක සීලබ්බති දුර්විච්ච නිසා එයාගේ සීලය ආරේකන්ත සීලයක් වෙනවා. එතකොට ඒක අර සීලේ ස්වභාවයක් මිසක් සීල් පදේ ස්වභාවයක් නෙමෙයි. එයා සීල් රකින්නවා. හැබැයි ඒ සීල් රකින්නේ ආරේකන් සීල ස්වභාවයත් එක්ක මාර්ගයට ආව කෙනා. අනිත් කෙනා සීල් රකින්නවා. එයා සීල් රකින්නේ සීලබ්බතියත් එක්ක. එහෙනම් සීලබ්බතිය බලෙන් දුරු කරන්න බෑ. බලෙන් ආරේකන් සීලය ගන්න බෑ. සක්කාදිට්ඨිය කැඩිච්ච තැන සීලබ්බතිය දුර වෙනවා. එතකොට ආරකාන් සීලබ්බවට පත් වෙනවා. සක්කාදිට්ඨිය බලෙන් කැඩෙන්නේ නැහැ. ඒකට එහෙනම් සම්මාදිට්ඨිය ඇති වෙන්නට ඕනේ. යෝනිස මනසිකාරය සද්ධර්ම ශ්‍රවණය එක්ක සත්‍ය හොයනකොට සත්‍ය හොයමින් යන වැඩපිළිල පුරුදු කරනකොට සක්කාදිට්ඨිය කැඩිච්ච තැනදී සීලබ්බතිය දුර වෙලා ආරකාන් සීලය තියෙනවා. ඒ ආරකාන් සීලය තුල පිළිහිලා මාර්ගයෙන් එහාට දියු වෙනවා. එතකොට එහෙනම් එතන ඒ රකින්න සීල ස්වභාවය අර ආරකාන් සීල ස්වභාවයක් වෙනවා. ඉතින් මේක ඇත්තට අපි ගොඩක් නිරවුල්ව තේරුම් ගන්න ඕන ලොකු කාරණාවක් මේ මෙතන තියෙන්නේ. ඒකට බුදුරණවහන්සේගේ ගොඩක් දේශනා තියෙනවා ඒ සම්බන්ධ විස්තර කර පංචබල වේර සූත්‍රය ආදී වශයෙන්. මෙන්න මේ දේශනා තුළ ওই කාරණා ගොඩක් ලස්සනට ඉස්මතු වෙලා තියෙනවා. ඉතින් ඒක අපි හොඳට නුවණින් විමසලා කල්පනා කරලා තේරුම් ගන්න ඕනේ. එතකොට අපිට මේ දහම් පරයය වටහා ගන්නට පුළුවන්කමක් ලැබේ. ඊට පස්සේ තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ දේශනාව අහගෙන ඉනකොට සානස මේ චිත්ත සමාධියේ තියෙන වැදගත්කම තේරෙනවා. <clears throat> ඒ මොකද මේ සියල්ලම සිදුවෙන නම් ඇත්ත දකින්න ඕන කියන එක ඔබ වහන්සේ විස්තර කරා. <clears throat> සමාන සානස මේ චිත්ත සමාධිය ඔබ වහන්සේ හතර ආකාරයකින් විස්තර කරා. එතකොට මේ චිත්ත සමාධිය හතර ආකාරයේ සවනන්ස මේ ඕනම සමාධියකින් මේ සත්‍ය දැකීමට පුළුවන් වෙනවද කියන එක පළවෙනි ප්‍රශ්නය අනිත් එක ඒ සමාධි හතරේ සවනන්ස අවසානයේට කිව්ව සති සම්පජඤ්ඤය සඳහා ආශ්‍රවක්ෂය වීම සඳහා කියන තැන එතන විදර්ශනාවෙන් ඇති වෙන සමාධියක් වගේ තේරෙනවා ඔබ වහන්සේකින් ඒ ගැන පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි ස්වාමීන් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඒ සමාධි හතර විස්තර කරනකොට එතන පළවෙනි සමාධිය විස්තර කරන්නේ ධිට ධම්ම සුඛ විහරණයට ධ්‍යාන හතර දෙවෙනි එක ඥාන දර්ශනයට ආලෝක සංඥාදී මෙනෙහි කිරීම තුන්වෙනි එක සති සම්පජන්ණයට සිහියෙන් සිහියෙන් වේදනා හටගන්නේ නැති වෙන සිහියෙන් වේදනා සංඥා හට ගන්න නැති වෙන එක සිහියෙන් විතරක් හට ගන්න තියෙන කාරණාව හතරවෙනි එක තමයි ආසවක්ෂේ පිස පවතින සමාධිය පංචපාස්කන්ධික දේවය දැකීම කියන සමාධිය. එතකොට ආසවක්ෂේ වෙන්නේ හතරවන සමාධියෙන් විතරයි. මොකද අර මුල් සමාධි ඔක්කොම ඇති වෙනාට පස්සේ ඒ සියලු සමාධි වලත් සම්මාදිට්ඨිය මුල් වෙලා පංචපාස්කන්ධ සත්‍ය දකිනකොට එතන ගොඩනගෙනවා ආසවක්ෂේ පිස පවතින සමාධිය. ඒ කියන්නේ දැන් අපි අපට ධම්ම සුඛ විහරණයට හරි හැම දෙයකටම අපිට මේ ගොඩනගන සමාධි මේ සියලු දෙයක්ම අපි ඇති කරගත්තේ අපේ ජීවිතේ සත්‍යන දැකීමත් එක්ක. දැන් ඒක තියෙනවා ජහන නිස්සය සූත්‍රය, අට්ඨකනාගර සූත්‍රය, ඊළඟට මාළුන්ගේ පුත්‍ර සූත්‍රය. මෙන්න මේ සූත්‍රවල ඒ ටික පැහැදිලි කරනවා. ඒකෙදි පැහැදිලි කරනවා ධ්‍යාන තුල නැත්තම් ඒ ධ්‍යාන දේවල් එක්ක විදර්ශනා කරන ආකාරය පිළිබඳව. එතකොට එතනදී පැහැදිලි කරනවා ඒ ධ්‍යානයට ගිහිල්ලා ඒ ධ්‍යානය තුළ පංචපාස්කන්ධය තේරුම් ගන්නකොට. එහෙනම් එතන දුක සකස් වෙන ආකාරය තේරුම් ගන්නට ඕනේ. මම අර මුලින් පැහැදිලි කරා අර මණික ගැන සම්බන්ධ ප්‍රශ්නය අහුව තැනදී අපට මණික දුකක් බව ප්‍රකට වෙන්නේ නැහැ. ඒක ලෝකයේ දුක් වූ දුකක් නෙවෙයි. ඒ වගේම මම පැහැදිලි කරා ධ්‍යානයත් ලෝකයේ දුක් වූ දුකක් නෙවෙයි. විපරණාම දුකකුත් නෙවෙයි. මොකද විපරණාමයෙන් එක නැති වෙන්නට ඕනේ. තියෙද්දි එක දුකක් බවට පත් වෙන්නේ. එහෙනම් අපට සංස්කාර දුක්ඛය කියන කාරණාව තේරුම් ගන්න තියෙන්නට ඕනේ. එතනයි දුක් කියන්නේ මොකද තේරුම් ගන්න. එහෙනම් සකස් වීම හුවෙන්නට ඕනේ. එහෙනම් සංස්කාර දුක්ඛය තේරුම් ගත්තට පස්සේ අන්න මේ ධානය හෝ මණික හෝ කියන එක ඕ සැපක්ද ඒක විපරණාමයේද ඒක අදාළ නැහැ ගොඩනැගිච්ච දේ දුක හේතු නිසා හු වෙනවා සංස්කරණය හු වෙනවා අන්න ධානයේ තුලදී පංචීපාස්කන්ධය තේරුම් ගන්නවා කියන තැනදීම හු වෙනවා සකස් වීම එතන මේ දේශනාව ඔක්කොගෙන් පැහැදිලි කරනවා එතන පංචපාස්කන්ධය වටහා ගන්නවා කියලා. පංචමාස්කන්ධය වටහා ගත්ත කියන්නේ සකස් වුණා. ඒක අනිත්‍ය සංකත වශයෙන් ඒක වටහා ගත්තා. ඒකේ සකසීම අපි වෙච්ච තැනදී එතන පහදලි කරනවා. ඒ සමාධියෙන් සිත අයින් වෙනවා. චිත්තම් පටිවාපේති. සිත ඒකින් අයින් වෙලා අමතාය ධාතුයා චිත්තං පසීදති. අන්න අමුත්‍ත ධාතු හිත පිහිටනවා. ඒක වඩනවා ඒතං සන්තං ඒතං පනීතං කියලා වඩනකොට ආශ්‍රක්ෂය වෙනවා. එක්ක ඔයාගේ ධම්මරාගේ තිබ්බොත් එහෙම අනාගාමී වෙනවා නැත්නම් ආශ්‍රක්ෂය වෙනවා. ඒ අන්න ඒ විදිහට දේශනා ඔක්කොගෙම පැහැදිලි කරනවා. එහෙනම් එතනත් අර මේ අර සමාධි භාවනා හතර විස්තර කරන තැන අවසානට කියපු සමාධි තමයි වැඩුණේ. ඇයි පංචවාසකඳ උදේවයි දැකීමෙන් හටගත්තේ. එහෙනම් ඒ කාරණාව ඇති වෙච්ච තැනදී තමයි ආස්වාක්ෂය වෙන්නේ. හැබැයි අරක මූලිකව වුණා. හැබැයි මේ මූලික වෙච්ච එකත් අර සම්මාදිට්ඨිය නැත්නම් අර සංස්කාර දුක්ඛය අහු වුණාට පස්සේ තමයි අර ආස්වාක්ෂය පිණිස සමාධිය හේතු වන්නේ. ඊළඟට තමයි අනිත් ප්‍රශ්නය අහුවෙකේ අර සත්සම්පජන්නේ සහ ආස්වාක් කියන සමාධි දෙකක් එක. ඒක ඒක අපට ගොඩාක් සියුම් එක තේරුම් ගන්න අමාරුයි. මොකද හේතුව එතන සති සම්පජන්ණය කියලා විස්තර කරපු තුන්වෙනි කොටසේදී තියෙන්නේ මම සිහියෙන් වේදනාව හටගන්නේ. මට සිහියෙන් වේදනාව ඇති වෙන එක, පවතින එක නැති වෙන එක. මට සිහියෙන් සංඥා හටගන්න එක, පවතින එක නැති වෙන එක. මට සිහියෙන් විතරකේ හටගන්න එක, පවතින එක නැති වෙන එක. ඒක සති සම්පජන්ණයක් විතරයි. ඒ කියන්නේ අපිට ඒක සිහිය ගොඩාක් දිනු කරගන්න හේතුවක් වෙනවා. මම දිනු කරගන්න, මට දිනු කරගන්න. අර අර මුලින් අර මහත්මයා ඇහුවේ අර සිහියෙන් අපි බලන් ඉන්නකොට හිතට එන දේවල් අපිට නැති වෙනව අහු වෙනවා කියලා අන්නේ වගේ එකක් හිතට වැටෙන්නේ. ඒක ලෝකයේ තුල ලෝකයේ අනිත්‍ය තේරුම් ගැනීම. එතකොට එතන අර මට ඇති වෙච්ච දෙයක් නහුවනේ. එතනත් අහු වෙන්නට ඕනේ මේ අවිද්‍යාවත් එක්කගෙන හටගන්න පංච පාස්කන්ධ. අන්න එතකොට අර හතරවෙනි සමාධියට තමයි යන්නේ. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් මේක හටගන්න ආකාරය නම් සකස් වීමේ දුක අහු වෙන්නට ඕනේ. එහෙනම් ඒ වේදනා හරි සංඥා හරි විතරක හරි මේ සිහියෙන් ඇති වෙනවා කියන කාරණාව මට ඇති වෙන්නේ කාරණාව මේක ඇති වෙන්නේ මම කියන කාරණාවක් ලෝකේ ගොඩනැගිච්ච නිසා කියලා අවිද්‍යාව පැත්ත කරගෙන පටිච්චසමුප්පාදය අහු වෙනට ඕන. අන්න එහෙනම් පංචපාස්කන්ධේ හට ගැනීම අහු වුණා. එහෙනම් පංචමාස්කන්ධේ හට ගැනීමත් අවිද්‍යාව පැත්ත කරගෙන හටගත්ත පංචමාස්කන්ධ අස්තංගමයත් මේ කාරණා දෙකම අහු වුණ නිසා මොකද වෙන්නේ? අන්න එහෙනම් අර හතරවෙනි සමාධිය ගොඩ නැගෙනවා. එහෙනම් අර පළවෙනියෙන් කියපු සමාධියක් දෙවෙනියෙන් කියපු සමාධියක් තුන්වෙනියෙන් කියපු සමාධියක් මේ ඕනම සමාධියක් මුල් කරගෙන නිවැරදිව සංස්කරණ දුක සකස් වෙන දුක වටහා ගන්න පුළුවන් නම් අන්න එතකොට අර ආශ්‍රක්ෂයේ පිණිස පවතින හතරවෙනි සමාධිය ගොඩ නගිනවා. අන්නේ සමාධිය තමයි මේ උපනිෂ සූත්‍රය තුලදී පැහැදිලි කරන්නේ. ඒ විදිහට ඒ ගොඩ නගින සමාධිය ඔස්සේ ආශ්‍රක්ෂය දක්වා යන එක. අනිත් සියලු දේවල් මම සකස් කරගත දේවල්. හැබැයි ඒක පත්‍ය කරගෙන අපේ සංස්කාර දුක වටහාගෙන නිවීම දක්වා ගමන් කරන්නට පුළුවන්කමක් ලැබෙනවා. ත්‍රිවන් සරණයි. ත්‍රිවන් සරණයි සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ මේ පුංචි ප්‍රශ්නයක් මේ මාර්ගේ වඩනකොට මේ සිතුවිල්ලක් හිතට ආපුවාම ඒක මේ මට ඇතිවිල්ල ඇති වුණු සිතුවිල්ලක් නොවේ මේක ඉබේ ආපු සිතුවිල්ලක් කියලා මේ මාර්ගේ වැඩෙන විදිහට ඒ සිතුවිල්ල ගැන බලන්නේ කොහොමද කියලා තව චුට්ටක් පැහැදිලි කරලා දෙනවද ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලත් මේක පැහැදිලි කරන්න උත්සාහ කරා මම හිතන්නේ ආයි චුට්ටක් මේ සිතුවිල්ල කියන තැනට තැනදී ඕක විදර්ශනා කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඒකෙදි දැන් අපට සාමාන්‍යයෙන් අපි ඇහැ කන නාසය දිව කය කියන එක නම් අපට බාහිර දෙයක් එක්ක ප්‍රකටයි. දැන් මම පුංචි උදාහරණයක් ඔක පැහැදිලි කරන් ටිකක් ගන්නවා. මොකද අපට හරියටම අපි අර සිතුවිල්ලත් සිතත් සිතුවිල්ලත් නිමාකාරයෙන් අපට මේ හේතුඵලයේ වශයෙන් අහුවෙන්නේ නැහැ කියන කාරණාව තේරුම් ගන්න. දැන් අපි සාමාන්‍යයෙන් ඇහත් රූපයත් කනත් ශබ්දයක් කියන කාරණාව සාමාන්‍ය වශයෙන් අපට තේරෙනවා. හැබැයි ඒ තේරුම් ගන්න දෙයේදී අපි දකින්නේ මගේ කන සහ මගේ මට බාහිර ශබ්දය කියලා. මගේ ඇහැ සහ බාහිර රූපය කියලා. එතකොට අපි මගේ නාසයේ බාහිර ගන්ධය, මගේ රසය, මගේ දිව බාහිර රසය, මගේ කය බාහිර පහස කියලා දැන් එතනදී මම ප්‍රශ්නයක් අහනවා දැන් ඇතුලේ අපේ කය වේදනාවක් කෙනකොට අපිට ඒක වින් කරන්න බෑ. මගේ කය බාහිර පහස කියලා. මොකද ඇතුලේම ආව වේදනාවක්. එතකොට එතනදී අපි වින් කරගන්න අපට බැරි වුණේ අපි අර අර වින් කරගත්ත න්‍යායත් වැරදි. මොකද නිවැරදිව නම් ඒක වින් උනේ ප්‍රඥාවෙන්ම නම් වින් උනේ අපිට මේකත් වින් කරගන්න හැකියාවක් තියෙනට ඕනේ. එතකොට එහෙනම් අර මානසය අරමුණයි කියන කාරණාව මනසත් අරමුණත් එක්ක මේ හැට ගැනීමයි කියන කාරණාව වෙන් කරගන්න ප්‍රඥාවම තියෙනට ඕන. එතකන් අපි අර මගේ සිතවිල්ලක් විතරයි අපට ප්‍රකට වෙන්නේ. අපි ඒ වුණාට මේ සිතවිල්ල කියන කාරණාව ඇති වුණේ කොහොමද කියලා දැක්කේ නැහැ. දැන් ආනාපාන සතියේදී මම විස්තර කරා මේ දේශනාව තුලදී සැබෑවටම සිත ප්‍රකට වෙන්නට අර කායන පස්සනාව, විදර්ශන පස්සනාව ඒ ඔක්කොම යොනට පස්සේ තමයි නිවැරදිව සිත කියන කාරණා ප්‍රකට වෙන්නේ. කියන්නේ සිත කියන කාරණා හට ගැනීමත් එක්ක. එතකොට මනසත් අරමුණත් විඥානත් ඇතිකල්ලි සිත හට ගන්නවා. මනසත් අරමුණත් විඥානත් ඇතිකල්ලි තමයි මේක හට ගැනීම විඥාතය කියන කාරණාවත් එක්ක යන්නේ. එතකොට අපි අපට මේක අහුවෙන්නේ නැහැ අපට සිතවිල්ලක් මට ආවා කියලා අහුවෙන්නේ. එහෙනම් සිතවිල්ලක් මට ආවා මට සිතවිල්ලක් ආව බව තේරුණේ ඇයි? අන්න එතෙන්ද යන්නට ඕනේ. එතනදී හොයන්න තියෙන්නේ නම් මට සිතිවිල්ලක් ආවේ මනසත් අරමුණත් විඥානත් එකතු වෙච්ච නිසා මම ඒ විදිහට නොදකපු නිසා මම මනස තියෙනවා අරමුණක් තියෙනවා කියලා ගත්තා. එහෙනම් එහෙම ගත්තේ මම මනසක් ඇතැයි කියලා මූලිකව ගත්ත නිසා. මට මුලින්ම අර අවිද්‍යාව අවිද්‍යා සංඛාර විඥාන ක්‍රියාකාරීත්වයක් මම දැක්කේ නෑ. අවිද්‍යාව නිසා මේ සංස්කාර සංස්කාර නිසා විඥාන විඥාන නිසා නාම රූප සලආයතන ක්‍රියාකර්තන දැකපු නිසා මට මගේ මනස මට අහු වුණා. මගේ මනසක් බාහිර අරමුණක් කියන කාරණා අහු වුණා. ඒක නොදකපු නිසා අපට අර ඒ මේ ආපු අරමුණ නිත්‍යයි කියලා ගත්තා. එහෙනම් අර අරමුණ නැති වුණා කියලා දැක්කට වැඩක් නැහැ. මේ අරමුණ ගොඩ නැගුණේ කොතනද කියලා හුවෙන්නට ඕනේ. අරමුණ ගොඩ නැගුණේ කොතනද කියලා හුවෙන තැනදී යන අවිද්‍යාව හුවේ. එහෙනම් ඒක ඇත්තටම ගොඩක් සියුම්. මේක නිවැරදිව හරියටම අහු වුණා නම් එතන මාර්ගයට එනවා. ඉතින් එතකන් අපට මේක අල්ලගන්න හේතුඵල වශයෙන් විමසන්න වෙනවා. හේතුඵල වශයෙන් විමසන දවස විමසනකොට යම් කිසි දවසක අපේ ප්‍රඥාව ඊට අදාළව වැඩුණාට පස්සේ මේ කාරණාව හොඳට ප්‍රකට කරගන්න පුළුවන්කමක් ලැබෙවි. හැබැයි ඒකත් ප්‍රඥාවට ප්‍රකට වෙන දෙයක් අපිට ආපහු විස්තර කරන්න යනකොට මේ විදියේ විස්තර කිරීමක් විතරයි පැහැදිලි කරන්න පුළුවන්කමක් වෙන්නේ. ඒකයි බුදුරණවහන්සේ ධර්මයේ දේශනා කරනකොට අර මේ මන්දොස්සහය වුණා මුලින්ම ඊළඟට හේතුඵල දහම මේ වචන ටිකෙන් කිව්වා. නමුත් මේ කියපු වචන ටික ලෝකයේ තියෙන වචන ටිකක් මුල් කරගෙන කිව්වේ. ලෝකේ අපට තේරුම් ගන්න එකක්. නමුත් ඒක ලෝකේ ඉක්මවන ස්වභාවයක්. එහෙනම් අපි මේ ලෝකේ තියෙන දේ අපි ඒ ලෝකේ ඉක්මවන විදිහට මේ චින්තනයේ අසුරවන්නට ඕනේ. අන්න එතකොට අර හේතුඵල දහම අහුවෙනවා. ඒ අහුවෙච්ච දවසට මේක නිවැරදිව තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒක තවදුරටත් අපිට තේරුම් ගන්න පුළුවන්. තවත් අපි ටිකක් ඔය ගැන කල්පනා කරන්න ඕනේ. මේ කල්පනා කියලා ඇත්තරම අපට වැදගත් ඔය ප්‍රශ්න ඔය විදිහට කල්පනා කරන්න අවශ්‍යතාවය තිබුණොත් තමයි අපට මේක තේරුම් ගන්නට යන්නේ. දැන් ගොඩක් අය ගොඩක් වෙලාවට හිතෙන්නේ මේ හරි මම මට තියෙන්නේ මෙහෙම හිත හිතා ඉන්න කියලා නමුත් එහෙම හිත හිතා හරි මොන හරි වැඩපිළිවෙලක් කරා කියලා ඒකෙන් ප්‍රඥාව නිකන් ඇති වෙන්නේ නැහැ. ওই විදියට ප්‍රශ්නයක් ඇති වුනහම ඒ ප්‍රශ්නයත් එක්ක කල්පනා කරනකොට තමයි ඒ චින්තනයත් ප්‍රඥාව ඇති වෙන්නේ. අන්නේ ප්‍රඥාව හොඳට මෙරුවට පස්සේ යම් කිසි දවසක ඒක සත්‍ය දකින්න. සත්‍ය දැක්කනම් අපේ නිවැරදි අපිට නම් ප්‍රඥාව මෝරලා. ඉතින් එහෙනම් අපි ඒ ප්‍රඥාව මෝරන්න තව තව ඒක ගැන නුවණින් කල්පනා කරන්න වෙනවා. ඒ කල්පනා කිරීමත් එක්ක තමයි අපට ප්‍රඥා මෙරුවාන් පස්සේ ඒ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ත්වන් සරණයි. ඔසවනස බොහොම පින් ත්වන් සරණයි. සාමාන්‍ය සල්තරයි සම්බන්ධයෙන් මේ ප්‍රශ්නේ මට සමහරක්ලාට මේ අධිදේශනාවට අදාළද කියලා කියන්නේ හරියට සාමාන්‍යයෙන් මේ මේ නිරාකරගන්න කරන අවශ්‍යතාවයක් තියෙනවා මේ මේ බුදුජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා සංඝයාගේ පිට ගුණයක් ගන්න. රත්න සූත්‍ර 11 වෙනි ගාථාව කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උපචිත්තාව අබබ්බෝසෝ තස්ස පරිච්ඡාදාය අබබ්බදා තා දුක්ඛ පදසුත්තා කියලා සම්මාන්ත එතකොට ඒ ඒ සංඝයා ඒකෙන් ඉක්මසේ එක්කලා මේ සංඝයා කියන්නේ එතන මේ මාර්ගයේ ඉන්න සංඝයා ගැනද කියන්නේ නැත්නම් මාර්ගයෙන් බහැරවද කියන්නේ සෝතාපන්න වෙච්ච හරිය නැත්නම් සෝතාපන්න මාර්ගයේ ඉන්න සංඛ්‍යා ගැන කියන්නේ ඒ වගේ දෙයක් මත තේරුම් ගන්න අවශ්‍ය ස්වාමීන් වහන්සේ පුළුවන් නම් පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ඊට කලින් ගාථාවේදී පැහැදිලි කරනවා මේ සෝතාපන්න කෙනා ගැන මේ සක්කායදී දුරු කරලා නැ හත්වෙනි භවයක් නැති ඒ සෝතාපන්න කෙනා ගැන එතන පැහැදිලි කරගන්න පැහැදිලි කරන්නේම සෝතාපන්න කෙනා මාර්ගයට ආව කෙනා සම්බන්ධයෙන් මේ ගාථාව තුළදී මොකද ඊට කලින් ගාථාවල ඒක අනුපූරව ඒ මේ කාරණාව ඉදිරියට මේ විස්තර කරලා එන්නේ. එතකොට එතන කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචය මනසං යම් කිසි පවිතු කර්මයක් සිතින් කයෙන් වචනෙන් වෙනවා කියනවා. හැබැයි ඒක හඟවන්න අභව්‍යයි කියනවා. ඒක අනිවාර්යෙන් සංවර වෙනවා. දැන් ලෝණපර සූත්‍රයේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ලුණු කැටයක් මා කරලා පුතජන කෙනා අතිනොයි සේක සෝතපන්න වෙච්ච කෙනා අතිනොයි එකම අකුසලයක් වෙන්න පුළුවන්. හැබැයි සෝතාපන්න වෙන කෙනාටින් වෙච්ච අකුසලයේ විපාකය හරියට ලුණු කැටයක් ගංගාවකට දැම්මා වගේ. අරයගේ වෙච්ච අකුසලයේ ස්වභාවය ලුණු කැටයක් වතුර විදුරකට දැම්මා වගේ. අරගේ විපාකේ වැඩි. ඇයි එහෙම වෙන්නේ? අරයගේ හිත පළල්. සත්‍ය දකිනවා. යාට ඒක මුල් කරන පසුතැවීමක් නැහැ. ඒක මුල් කරන නැවත නැවත හිතීමක් නැහැ. ඒක මුල් කරන කල්පනා කිරීමක් නැහැ නැවත නැවත. එයා ශනිකව තේරුම් ගන්න ඒක අතහැරලා තව කාරණයක් දිහා සංවර වෙනවා. අනිත් කෙනා එහෙම නෙමෙයි. කෙනෙක් ඉන්නවා හංගගෙන ඉන්නවා. තව කෙනෙක් ඉන්නවා පසුතැවිට වෙනවා. ඒ ස්වභාවය නෑ ආරකාන්ත සීලයෙන් යුක්ත වෙච්ච කෙනාට. එයා තියෙන්නේ කැඩිච්ච ගමන් යම් කිසි ශික්ෂාවක් අන්න යම් කිසි අකුසලයක් තුන්චි අකුසලයක් මොනවා අකුසලයක් සිතින් කයකට වෙච්ච ගමන් ඒක සංගවන්න අභව්‍යයි. එයා ඒක සංවරිනවා. ඒ කාරණාව තවත් අර ඉස්මතු වෙනවා මේ මංජමනිකායේ කෝසම්බි සූත්‍රය. ඒකෙදි පැහැදිලි කරනවා හරියට පුංචි ළමයා ගිනි පුපුරක් අල්ලනකොට අල්ලනවා. හැබැයි අල්ලපු ගාන සැනින් අතහපස්ස ගන්නවා. ඒ වගේ කියනවා මේ මාර්ගයට ආව කෙනා යම් අකුසලයක් සිදු වෙන්න පුළුවන්. හැබැයි යා එතනින් සැනෙන් සංවර වෙනවා. ඒක නිසා තමයි සෝතපන්න වෙච්ච ගමන් අනාගාමී හෝ කාමරාග පිටික තුනී වෙන්නේ නැත්තේ. නැත්නම් සෝතපන්න වෙච්ච ගමන් ඒක වෙන්නට ඕනේ. අර කෙලෙසේ තියෙනවා. ඉතින් එතනින් එහාට ඒ පුරුදු කරනකොට යම් අකුසලයක් වෙන්න පුළුවන්. හැබැයි යායවත් එක්ක ඉතින් එහාට සංවර වෙලා මේ මේ මාර්ගය පුරුදු කරනවා. ඒ අකුසල විපාකය අඩුයි. මේ සම්බන්ධයෙන් අංගුත්තර නිකායේ සූත්‍ර කීපයකම පැහැදිලි කරනවා. සෝතපන්න කෙනාටින් යම් යම් කුසල ධර්මයන් සිදු වෙන්න පුළුවන්. හැබැයි ඒවා නිරේගාමී බවට පත් වෙන්නේ නැහැ. මොකද හේතුව ඒවා අර අනිච්චනා වගේ නෙමෙයි පසුතැවිතවි හිතමින් ඒවා ගැන ඉන්නේ නැහැ. මොකද තමන් රැක ගන්නට අවශ්‍ය දෙපිල්ලක් යට නැහැ. ඒකයි උපනින් සංවර වෙන්නේ. සංවර වෙච්ච ගමන් අහපෝ ඒ ගැන හිතන්නේ නැහැ, පසුතැවෙන්නේ නැහැ ඒ ගැන. සමාජයෙන් අපකීර්තියක් වෙනවා කියලා ඒ ගැන පසුතැවෙන්නේ නැහැ. මම මේක කරා කියලා එහෙම පසුතැවිලක් ඇති වෙන්නේ නැහැ. ඒ සියල්ලක්ම දුර වෙනවා. ඒක තමයි කර්ණමිස් සතන සූත්‍රය තුලේ පැහැදිලි කරලා තියෙන්නේ. යම් කිසි අකුසල කර්මයක් සිතින් කය වචනෙන් එන්න පුළුවන්. නමුත් ඒක සංගවන්න අභවි බව. දරුවන් සරණ. බොහොම පිං සාමනාති කියන සාමනාති එතකොට සංසිල් වගේ දෙයක් වුණත් කැඩෙන්න පුළුවන්ද? සක්කාය දිට්ඨිය දුරු වෙච්ච සෝතාපන්න වෙච්ච සුමෙන් මහසින්නකොට සංසිල් වගේ දෙයක් කොහොමද ඒක වෙන්නේ? තෙරුවන් සරණයි අපට ඒක ඒකාන්තයෙන් කියන්න බෑ. මොකද මේ වෙයිද නැද්ද කියන එක දැන් පංච බය වේර සූත්‍රයේ බය වෛර පහ සංසිඳනවා කියනවා. ඒ කියන්නේ බය වෛරයක් හටගන්න නැහැ කියනවා පංසිල් සම්බන්ධයෙන්. ඊළඟට තමයි බුදුරණවහන්සේ විස්තර කරන නේතං ඨාණං විජ්ජති කියලා විස්තර කරන තැනදී පැහැදිලි කරන්නේ පංච ආනන්තරී පාප කරුණ නීති මිත්‍යා දෘෂ්ටිය ගන්න නැහැ සතරපන්න කෙනා අතින්. තාතන් වහන්සේ අතින් විස්තර කරනවා සිදු වෙන්නේ නැහැ කියලා ප්‍රාණඝාතය ඊළඟට බොරුව ඊළඟට බ්‍රහ්මචාරිය කැඩෙන්නේ නැහැ. ඊළඟට සොරකම සිදු වෙන්නේ නැහැ. ඊළඟට තමයි සම්නිපිකාරකය කියන්නේ කාම්බෝගී වගේ තියාගෙන රැස් කරන්නේ නැහැ කියලා මේ විදිහේ විස්තරයක් පැහැදිලි කරලා රහතන් වහන්සේ සම්බන්ධව. ඉතින් බුදුරන් වහන්සේ දේශනා කළා තියෙන්නේ ඒ විදිහට පමණයි. එතනින් එහාට අපට වෙනවද නැද්ද කියලා ඒකාන්තයෙන් කියන්න බෑ. නමුත් අකුසල් ධර්ම වෙනවා ඒ දේ සංවර වෙනවා. ඒක විතරයි පැහැදිලි කරන්න පුළුවන්. අපට ඒකාන්ත කළා මෙහෙම කියන්නේ. මොකද ඒකට හේතුව මේ බුදුරණවහන්සේ නොකියපු දෙයක් අපට කියන්න බෑ. අර අර කාරණාව කියන්න පුළුවන් අකුසලයේ වෙනවා. නමුත් ඒක සංවර වෙනවා. නමුත් මේක කැඩෙනවද නැද්ද කියන එක මොකද ඒක ඇත්තරම උපාදානයක් එක්ක රකින්න එකක් නෙමෙයි. ඉතින් අකුසලයේ කොයි විදිහටද කැඩෙන්නේ අකුසලයක් සිදුවන්නේ කොයි විදිහටද කියන එක අපට ඒක වදාගන්න බෑ. පුංචි උදාහරණයක් හැටියට තේරුම් ගන්න කාරණාවක් මම පැහැදිලි කරන්නම්. අර බිම්බිසාර රජුරුව ගැන. බිම්බිසාර රජුරුව බුදුරණවහන්සේ සම්බුද්ධත්වයට පත් අලුතම සෝතපන්න ඵලයට පත් උනේ. බිම්බිසාර රජුරුව යුද්ධයකට යන්න ලැහැත්ති වෙලා මොන හට ආරක්ෂා කරගන්න මොනවට හරි එතකොට මේ සේනාව හොයනකොට සේනාව මහන වෙලා ඒක එතකොට බුදුරණන් වහන්සේට ඇවිදilla පැහැදිලි කරනවා ස්වාමීනි මේ යුද සබළු මහන කරන්නට කලින් අනුමතියක් ගන්න නැත්නම් ඒ මහන කරන්න එපා කියලා බුදුරණන් වහන්සේට ඉල්ලන බුදුරණන් වහන්සේගෙන් විම්සර රජුරු ඉතින් ඒක අපට පොඩ්ඩක් එතන සිදුවෙච්ච කාරණාව ගැන පොඩ්ඩක් හිතන්න වෙනවා ඉතින් ඒ නිසා අපට මේක ඒකාන්ත කරලා අපට ඒක මේ හිතන්න අමාරුයි. අපට ඒ කාරණාව සම්බන්ධයෙන්. නමුත් අර විදිහට පැහැදිලි කරගන්න තමයි අපට වෙන්නේ. එතකොට අපට මේ ප්‍රායෝගිකව පුරුදු කරනකොට නිතරම ප්‍රායෝගිකව පුරුදු කරන කෙනාගේ සීලේ නැත්නම් අකුසල් ස්වභාවය අඩුයි, පළුදින ස්වභාවය අඩුයි. ඒක නුවණත් එක්ක යාගේ තියෙන්නේ. නුවණ, සිහිය, වීරියවත් එක්ක. ඊළඟට කවුද? මිගසාලා සූත්‍රය පැහැදිලි කරන පුරාණ සිතක් දෙන්න ගැන සම්බන්ධයනොත් එක්කෙනෙක් බ්‍රහ්මචාරී එක්කෙනෙක් අබ්‍රහ්මචාරී දෙන්නම සකදාගාමි. එතකොට එහෙනම් සීල සම්බන්ධයෙන් එතනත් අඩු වැඩියක් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට ඒක ඒකාන්ත කරලා කියන්න අමාරුයි ඒ සම්බන්ධයෙන්. අර බුදුරණවහන්සේ කියපු කරුණ ටික විතරයි පැහැදිලි කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. ත්වන් සරණයි. බොහොම පිං සාරණව ත්වන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ පුළුවන් නම් ස්වාමීන් වහන්සේ දැන් නිබ්බිදා කියන අත්‍යයි විරාගා කියන එක අතර තියෙන වෙනස පොඩ්ඩක් සම්පූර්ණ පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඇතරම නම් මේ කාරණා අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන් තියෙන්නේ අපට මේ එකින් එක එකින් පස්සේ වෙනවා කියන කාරණාව නෙමෙයි එතනින් හැර නිබ්බිදාව එතහා භූතය ඇතිවෙච්ච තැනම අටගාච්ඡ දේ ආකාරයෙන් දකිනකොට මොකද වෙන්නේ? මේක පවත්තන්න කැමැත්තක් ඇති වෙනවා. ඇයි මේ බොරුවක් අසත්‍ය පදනමවත් එක්කනේ? අවිද්‍යාවෙන් මේක පවතින්නේ. ඉතින් සත්‍ය දකිනකොට එතහා භූත ඥානය ඇති වෙනකොට අවිද්‍යාවෙන් පවත්තන්න ඕන ස්වභාවය නැති වෙලා යනවා. නිබ්බිදාව කියන්නේ ඒක. එතකොට ඊළඟ ඇලෙන්නේ නැහැ ඒකට. ඒ ඇලෙන්නේ තියනවනන්නේ. එතකොට ඊළඟ සත්‍ය දැකීමෙන් සත්‍ය නොදැකීමෙන් හටගත්ත ස්වභාවය දුරු වෙනවා. ඒ සත්‍ය දකිනකොට සත්‍ය දැකීමේ කටගත්තී බව දකිනවා. සත්‍ය දකිනකොට එහෙනම් ඒකට පවත්වන්නට කැමැත්තක් ඇති වෙන්නේ අන්න ඒ නිසා ඇලෙන්නේ නැහැ. එතන නිබ්බිදාව විරාගය. නිබ්බිදාව කියන්නේ ඒක පවත්වන්න නැත්නම් කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. එතන කලකිරීමක් කියන්නේ අන්න ඒක පවත්වන්නට කැමැත්තක් නැහැ. ඒ පවත්වන්න වීමක් සිදු වෙන්නේ යථාර්ථය දකිනකොට. අවිද්‍යාව වෙන්නේ පවතින්නේ. නැත්නම් විද්‍යාව උපදිනකොට පවතින්නේ. ආ එහෙනම් අන්න අරකට ඇලෙන්නේ නැහැ. එහෙනම් සම්පූර්ණයෙන් පවත්වන්නට ඕන තියෙන ආසාවත් දුර වෙලා යනවා. ඉතින් ඒක තමයි අපට යම් විදියකට ඒ ස්වභාවය වටහා ගන්නට තියෙන්නේ තරුවන් සරණ. තරුවන් සරණ ස්වාමීන් වහන්සේ. තරුවන් සරණ සනස දැන් අපි නිතරම දකින්නේ මේ පටිච්චසමුප්පාදයේ හැමතිස්සෙම අවිද්‍යා පංච සංඛාර කියලා જાතියෙන් අවසානට වෙන එක නිසානස් අපි භාවිතා කරන්නේ ඒක જાතියෙන් පස්සේ දුක කියන එක. එතකොට සනස ඒ ඒ සංඛාර જાතියෙන් පස්සේ සංඛාර දුක්ඛ දැකලාද සනස යම් කිසි කෙනෙක් එතෙන්දී සම්මාදිටියටපත් වෙන්නේ කියලා හිතාගත්ත නිවැරදි සනස. තිරසන්නයි. තිරසන්නයි සංස්කාර දුක අහු වෙනකොට සංස්කරණය වීම කතා කරනකොට මේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන මේ සකස් වීම අහු වෙනට ඕන. සංස්කරණ දුක අහු වෙනකොට අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන මේ සකස් වීම අහු වෙනට ඕන. එහෙනම් මේ සියල්ලක්ම අහු වෙනට ඕන. එහෙනම් මේ දුක හටගන්න හේතුව මොකද්ද? මේ අවිද්‍යාව ප්‍රත්‍ය කරනට ගන්න පටිසම්පද න්‍යාය. මේක පැහැදිලි කරනවා තිත්තායතන සූත්‍රයේ ලංගුත්තුනිකයිකේ ත්‍රිකණීපාතේ තිත්තායතන සූත්‍රය පැහැදිලි කරනවා දුක කියන්නේ මේ අපි මේ පැහැදිලි කරපු දුක, ඒ කියන්නේ දැන් ජාති ජරා මරණ ඒ දුක දුක සමුදය පටිසමුපාදය. එහෙනම් අප දැන් අපි දැන් අපි දකින්නේ මගේ ඉපදීමක් මගේ මරණය. ඒකත් එක්ක අපිට විදාක් කරලා තර්ක විතර කට ගන්නවා. අතීතයේ ඉපදුණා අනාගතේ මැරෙනවා දැන් ඉපදුණා දැන් මරණ අපිට විතර කට ගන්නවා. නමුත් හේතුඵල වශයෙන් අපි මේක දුකක් කියලා දැක්කහම මේ දුකට පත්‍ය જાතිය. ඒකට පත්‍ය භවය. ඒකවල මගේ જાතියක් නෙමෙයි. මගේ භවයක් නෙමෙයි. මම කර්ම කරනවා නෙමෙයි. මම උපාදාන කරනවා නෙමෙයි. මගේ කතන්දරයක් නෑ. මගේ උපාදානයක් මගේ භවයක් කියලා ගත්තම එතන වැරදි. ඒ බව බුදුරණවහන්සේගේ තිම්බරුක සූත්‍රය තුල සංවිතනිකාය දෙකේ අනතිත්‍ය සූත්‍රය තුල ඒක ලස්සනට පැහැදිලි කරනවා. මේ බුදුරණවහන්සේ ඊළඟට මොළියපගුණ සූත්‍රය තුල. ඒ හැම එකම පැහැදිලි කරනවා මේ එකින් එක එකින් එක මේ කාරණා සම්බන්ධයෙන්. මේක මේ තමා කරාද මේ ඊළඟට මේක ඉබේ හටගත්තද නැත්නම් මේක අයිති කාටද කියලා අහන් ප්‍රශ්නේ වැරදි කියන එක. ඉතින් එහෙනම් ඒ ඒ විදිහට අපට මුලින්මකට වන්නේ අර මගේ જાතියක් මගේ ජරා මරණයක් එක්ක. ඒක මුල් කරගෙන අපි හේතුඵල වශයෙන් හොයනකොට මගේ જાතියක් මගේ ජරා මරණයක් නෙමෙයි. ඒකයි මෙතන මෙතන ජරා මරණ විස්තරයක් කතා කරන්නේ දුක කියලා. එහෙනම් අර සංස්කාර මේ ලෝකේ අපට ප්‍රකට වෙන දුක. දැන් ජරා මරණය කියන මගේ ප්‍රකට මට ලෝකේ ගෝචර දුකක් ඒක. ඒක පුජ්‍යල දුකක්. එතකොට මේ මේ දුක මුල් කරගෙන අපි මේ දුක හොයනවා නම් අපිට මේ සංස්කරණය හොයන්නට ඕනේ නැති. එහෙනම් මේ දුකක් කියන කාරණාවක් ඇති වුණේ. මෙන්න මේ න්‍යායයි. අවිද්‍යාව පත්‍ය කරගෙන හටගත්ත මේ භව ජාති උපාදාන ಜಾති මේ හැම එකක්ම ප්‍රත්‍යයෙන් තමයි මේ දුක හටගත්තේ. මෙන්න මේක අනිවාර්යෙන් අහුවෙච්ච තැනදී තමයි සම්මාදිටිය කියන්නේ. එහෙම නැත්නම් මේ අපි අර මේ අර මගේ දුකක් හොයනකොට මගේ ජරා මරණයක් මගේ ජාතියක් හොයන්න යන එකත් එක තමයි ওই විවිධ තර්ක විතරක ඔස්සේ අපි මේ විවිධ සංකල්ප ඔස්සේ කාරණා හොයන්න යන්නේ. අපි මේක හැදෙන ආකාරය මේ අර මේ මේ සිතවිලි බෙදලා බලීමකින් තොරව හැදෙන ආකාරය අවිද්‍යාවපත්යෙන් මේ කාරණා අහු වුණා නම් එතකොට මේ පටිච්චසම්පල් න්‍යායමයට අහු වෙනවා. ඉතින් මේක ඇත්තටම ගොඩක් අමාරුයි තේරුම් ගන්න මේක හරියට අපි තේරුම් ගත්තා නම් අපේ ජීවිතේ නියමාකාරයෙන් ධම්මකට වැටෙනවා. ඉතින් ඒ නිසා මේක තේරුම් ගන්න තමයි මහන්සි ගන්නට ඕන නැත්තේ. ඉතින් ඒ නිසා මේක තේරුම් ගන්න අපි ওই විදිහට හොඳට කල්පනා කරන්න ඕන. හැබැහැවටම මේ විදිහට ප්‍රශ්නයක් මතුවීමම තමයි අපි ධර්ම මාර්ගයට යොමු වෙන පැත්ත. ප්‍රශ්නයක් මතුවුනේ නැතිනම් අපි ඔහේ යමක් කරනවා. එතකොට කරන දෙයින් ඊට අදාළ ප්‍රතිඵලයක් ලැබෙයි. නමුත් නිවන් මාර්ග ලැබෙන්නේ නැහැ. මේ විදිහට ප්‍රශ්නයක් මතුවුනහම මේ ප්‍රශ්නේ මුල් කරගෙන අපි කල්පනා කරනවා. විමසනවා. අන්න ඒක මුල් කරගෙන අපේ අභ්‍යන්තරයේ වැඩෙනවා ප්‍රඥාව. අන්න එතකොට තමයි සත්‍ය දකින්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නට ඒකටත් අපට යම් චින්තනයක් තියෙන්න ඕන. නැත්නම් අපට ඒක එකපාරට ඇති වෙන්නේ නැහැ. මේකේ තියෙන මේ ස්වභාවය තේරුම් ගන්න අපි ප්‍රශ්නයක් ඇති වෙනවා ඒක තුලින්. ඒ ප්‍රශ්නේ ඇති කරන පිමසනවා. එහෙනම් මූලික ප්‍රශ්නේ ඇති වෙන්නට ඕන. ඉතින් ඒ නිසා ඔය මුල් කරගෙන අපි තව තවත් දේශනා ඇසුරු කරගෙන මේක කල්පනා කරන්න ඕනේ. ඒ කල්පනා කරනකොට අපිට මේක වටහා ගන්නට පුළුවන්කමක් ලැබෙවි. මේ සම්බන්ධයෙන් පටිච්චසම්පාදය ගැන ලොකු නිරවුල්කමක් අපට ඇති කර ගන්නට ඒ සම්බන්ධයෙන් අපි සිතන්නට ඕනේ. ඉතින් මම යම්කිසි විදියකට පටිච්චසම්පාදය ගැන දේශනා 13කින් ටිකක් පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඒවා මුල් කරගෙන බුදුරණවහන්සේගේ දේශනා ඇසුරු කරගෙන ඒ දේශනාවට පැහැදිලිව ඇති කරගෙන ඒ දේශනාව පාදක කරගෙන අපි ඒක විමසනකොට අපේ ප්‍රඥාව වැඩුණාට පස්සේ යම් කිසි දවසක අපට මේක වටහා ගන්න පුළුවන්කමක් ලැබේවි. ඉතින් ඔය ඇති වෙන ප්‍රශ්න සියල්ලක්ම අපට දහම් මඟ විවර කර ගන්නට උපකාර වන දේවල්. ඉතින් ඔය තුල පිහිටලා අපි තවදුරටත් ඒක වටහා ගන්නට කල්පනා කරන්නට ඕන, සාකච්ඡා කරන්නට ඕන, ධර්මය අහන්නට ඕන, ඉගෙන ගන්නට ඕන. එතකොට අපට ඔය දහම් කාරණේ ගවුල් වෙලා සම්මාදිට්ඨිය ඇති කරගෙන විමුක්තිය දක්වා ජීවිතේ යොමු කරගන්න පුළුවන්කමක් ඇති වේවි. පෙරවන් සරණයි. සාදු සාදු එහෙමයි සයන්ස් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස දැන් ඔබ වහන්සේගේ දේශනාව ඉතාම පැහැදිලි ප්‍රශ්නයක් නැති තරමට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් මට ඇති වුණා ස්වාමීන් වහන්ස දැන් ප්‍රායෝගික වශයෙන් මේ භාවනාවක යෙදিলা ඉන්නකොට අපි හිතමු ආනාපාන සති වගේ භවනාවක ඉඳලා ඉන්නකොට එන අරමුණකට ඔවගේ පංච උපාදානස්කන්ධය මේ හේතු ටික ඇතිතන මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් මේවා ඇති වුණා කියලා ඒ වගේ අරමුණු කරන්න පුළුවන්. එතකොට ස්පර්ශය නැති වෙනකොට ඒවා නැති වෙලා යනවා කියලා එහෙම මේ උදේ සංස්කාරයන්ගේ උදේවයි දෙක බලන්න පුළුවන්. එහෙම බලමින් ඉඳලා ස්වාමීන් වහන්සේ ඔක පටිච්ච සමුප්පාදයේ පැත්තෙන් කොහොමද බලන්නේ පටිච්ච සමුප්පාදයට ඒක සම්බන්ධ කරන්නේ? එතකොට අවිද්‍යාවෙන් පටන් ගන්නවද මේ අවිද්‍යාව නිසා මේවායේ මේ ඇතිවීම නැත් ඒ කියන්නේ මේක දන්නේ නැතිකම නිසා මේ අවිද්‍යාව නිසා ඇති වෙන සංස්කාර නිසා හට ගැනීමක් කියලා ඒ පැත්තෙන්ද යන්නේ. එහෙම නැත්නම් වෙන විදිහක් තියෙනවා ස්වාමීන් වහන්සේ. පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා දෙන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මේ අර විදිහට ස්පර්ශයෙන් කියලා අපි මූලිකව කල්පනා කිරීමක් නේ කරන්නේ. එතකොට අපි මේ ස්පර්ශය ඇති වෙන්නේ කොහොමද කියලා ඒ න්‍යායත් හොයන්නට ඕනේ. දැන් ලෝකයේ සම්පූර්ණයෙන් ඇති වුණේ අවිද්‍යාවනේ. දැන් ඇත්තටම දුරු කරන්න ඕන නැති අවිද්‍යාවයි තණ්හාවයි. එතකොට එහෙනම් අවිද්‍යාවයි තණ්හාව දුරු වෙන්නේ නම් විද්‍යාව ඇති වෙන්නට ඕනේ. විද්‍යාව විමුක්තිය වෙන්න ඕනේ. එතකොට නම් අපි ස්පර්ශයක් අහුණත් ස්පර්ශයකට හේතුව අවිද්‍යාව බවට වැටහෙන්නට ඕනේ. හරියට ස්පර්ශය අහු වෙනවා නම් එතන අවිද්‍යාවෙන් මේක ඇති වෙන්නේ කියලා වැටහෙන්නට ඕනේ. ඒක මේ නුවණින් වටහා ගන්නට ඕනේ. එතකොට තමයි හරියටම පටිච්චසමුප්පාදය අහුවෙන්නේ. එහෙම නොවුනොත් එහෙම අහුවෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අවිද්‍යාව දක්වාම කල්පනා කරන්නට ඕනේ. පටිච්චසමුපාදේ. එහෙම කල්පනා කරන් ඒකින් එක කාරණා නිරවුල් කරගන්න ඕනේ. එහෙම නිරවුල් කරගන්නකොට අපට ඒක වටහා ගන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මේ ඒ විදිහට දැන් අපි නිකන් ස්පර්ශයෙන් මේක ඇති වෙලා නැති වෙලා යනවා කියලා කල්පනා කිරීම ඒක අපි අර සිතුවිල්ලක් ඔස්සේ නිකන් දැමීමක් විතරක් නැතුව මේක ස්පර්ශයෙන් ඇති වෙන්නේ කොහොමද කියලා හොයන්න දැන් අනිච්ච සංකත පටිච්චසමුප්පන්න කියලා බුදුරණවහන්සේ වචන ටිකක් පැහැදිලි කරනවා. ඒතරේ වචන ටික වචනයක් දාලා මේක අයින් කරනකොට මේ මේ සිතුවිල්ලක් ආවට පස්සේ එතනෙත් නැති වෙලා යනවා. නමුත් මේ අනිත්‍ය කියන්නේ මොකද්ද? සංකතය කියන්නේ මොකද්ද? පටිච්චසමුප්පන්න කියන්නේ මොකද්ද කියන ස්වභාවයක් එක ඉමසන්නට ඕනේ. එහෙම ඉමසනකොට තමයි මේ අනිච්ච සංකත පටිච්චසමුප්පන්න කියන ස්වභාවය ආය අවිද්‍යාව නිසා අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන තමයි මේ නිත්‍යයි සැපයි ආත්මයි කියලා මේක ගත්තේ. අන්න එතකොට අනිත් අනිත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හත්වෙනි දැකීම ප්‍රත්‍යයෙන් මේක ඇති වෙච්ච බව හුවෙන්නේ. එතකොට අර වචන ටික සිතවිල්ලක්කින් දැමීමකින් පමණක් නැතුව ඒ වගේ අර්ථත් එක්ක තේරුම් ගන්න යනකොට මේ අවිද්‍යාව කියන කාරණාව තමයි මූලිකව අහුවෙන දේ. අවිද්‍යාව මූලිකව අහුවනවා නම් මේ සත්‍යන දැකීමත් එක්කයි මෙහිම ඇති වුනේ කියලා මේ පටිච්චසමුප්පන්නයි සියල්ලක්ම එක්ක අන්න එතකොට නිවැරදිව පංච පාස්කන්ධේ සමුදේ තමයි අහුනේ. මොකද නැත්තම් අපිට තියෙන දෙයක්නේ. අපිට දැන් ස්පර්ශයෙන් කියන්නේ කාරණාවත් අපි සාමාන්‍ය සිතුවිල්ලකින් දැම්මත් අපිට මේ මට වෙන ස්පර්ශයක් තමයි මූලික අහුවෙන්නේ. අවිද්‍යාව කියන කාරණා අහුවෙනකොට අර තියෙන දෙයක් නෙමෙයි. ලෝකේ දැන් අපි අර දිත්‍යයක් සුතියක් මුතියක් විඤ්ඤාතයක් උනත් තියෙනවා කියලා ගැනීමක් තියෙනවා. එතකොට ඒ තියෙන දෙයක් කියන කාරණාවනේ එහිම තියෙන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිසා තිබීමක් මිසක් තියෙන දෙයක් නැතිවීමක් නෙමෙයි. එහෙනම් අවිද්‍යාව නිසා පැවතීම සත්‍ය නොදැකීම නිසා පැවතීමක් බව හොවෙන්නට ඕනේ. එහෙම අවචිත නැදී නම් සත්‍ය දකින්න කොටේ පැවැත්ම දුර වෙලා යනවා. ඉතින් මේක අපි ටිකක් හොඳට මේ දැන් අපි සාමාන්‍යයෙන් අපට ගොඩක් වෙලාවට දහම අහපු ගමන් අපි යමක් පුරුදු කරලා ඉක්මනින් විමුක්තියක් කරා යන උත්සාහ කරන නමුත් ඒක ඒ කාලේ මහා ප්‍රඥාව වේදී කරා ඒක ප්‍රඥාවෙන් වටහා ගන්න පුළුවන්කම තිබෙච්ච නිසා. නමුත් බුදුරණවහන්සේගේ දේශනා අපි පිරිසිදු වශයෙන් නියමාකාරයෙන් විවෘත මනසකින් හදාරනකොට අපිට ගොඩාක් තේරුම් ගන්න කාරණා තියෙනවා. මේ තේරුම් ගන්න තියෙන කාරණා අපි තේරුම් ගන්න විමසනකොට විමසනකොට තමයි ප්‍රඥාව ඇති වෙන්නේ. එහෙනම් ඒකට අපිට කාලයක් යනවා මේක ප්‍රඥාව වැඩෙන්න. අන්න වැඩිච්ච ප්‍රඥාවෙන් අපිට පුළුවන් ඊට පස්සේ මේ න්‍යාය තේරුම් ගන්න. එතකොට අවිද්‍යාව කියන කාරණාවත් අහුවෙනවා. ඉතින් ඒ නිසා ඒ දක්වා අපේ චින්තනය හසුරවන්නට අවශ්‍ය වෙනවා. ඊට සරණ. ඊට සරණයි සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ තව චුට්ටක් එතන ස්වාමීන් වහන්සේ දැන් ඒ අරමුණක් ආවහම මේ රූප නාම රූප වශයෙන් අරගෙන ඒ ආකාරයට ඇවිල්ලා එන්නත් පුළුවන් නේද අවිද්‍යාවට. එහෙම එන එකේ අර විදිහට කෙලින්ම අවිද්‍යාවෙන් ගන්න එකෙත් වෙනසක් තියෙනවා ස්වාමීන් වහන්සේ. නාම රූප ප්‍රත්‍යයෙන් ඇති වෙනවා විඥාණය. විඥාණය නිසා සංස්කාර නිසායි මේ විඥාණය ඇති වෙන්නේ. ඒ විදිහට ආපස්සට එන්නත් පුළුවන් නේද? තෙරුවන් සරණයි. මේ එතකොට දැන් අපි දැන් නාම රූප නිසා විඥාන නාම රූප ක්‍රියාකාරීත්වය හරියට අහු වුණා නම් එතන අවිද්‍යාව අහු වෙනවා. එහෙනම් දැන් අපි සාමාන්‍යයෙන් නිකම් බලනකොට අපිට මේ තියෙන දේක තමයි අහු වෙන්නේ. අපිට ඒක වැටහෙන්නේ නැහැ. මොකද අර මම බලනවා කියන කාරණා අපිට වැටහෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපට අර මේ බාහිර එතන ඇත්තටම අර බාහිර අපි මේ මානසික සිතුවිල්ල තුළ නාම රූප විඥාන කියලා අපි නම් කිරීමකට යනවා. අපි නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයට ඉඩ උනේ අවිද්‍යාව කියලා අහුණා නම් අන්න එතන හරියටම අහු වෙනවා. සත්‍යම දැකීමෙන් මේ නාම රූප විඥාන ක්‍රියාකාරය සිදු වෙන්නේ කියලා. මොකද නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය නිසා තමයි මේ පදනම ගොඩ නැගුණේ. ඒකම නාම රූප විඥාන ක්‍රියාකාරී සිදු වුණේ අවිද්‍යාව නිසා. එහෙනම් අවිද්‍යාව අහු වුණා නම් නාම රූප විඥාන ක්‍රියාකාරී හොයනකොට අන්න එතනදී නියමාකාර සත්‍ය දකින්න. අවිද්‍යාව අහු නැතිනම් අපි ගොඩක් වෙලාවට දැකලා තියෙන අර තියනවා කියලා ගත්ත දෙයක විතරයි. සර්වසන්නයි. ස්වාමින්වහන්ස ඔබ වහන්සේ පැහැදිලි කරේ දැන් අපි නාම රූප විඥාන ආදී වශයෙන් ගන්නෙත් අපේ සංස්කාර වලින් අවිද්‍යාවෙන් ඇති වෙන සංස්කාර වලින් හදන දෙයක් කියලාද? එහෙමද ඒකද ඔබ වහන්සේ පැහැදිලි කරේ? දර්වාසන්න. ඔව් එහෙම දෙයක් තමයි. එහෙනම් අවිද්‍යා සංකාර වලින් හදන දෙයක් තමයි නාම රූප විඥාන කියන්නේ. එහෙනම් අවිද්‍යා සංකාර වලින් මත කොට නැගිච්ච දෙයක් නාම රූප විඥාන. එහෙනම් අවිද්‍යා සංකාරත් අහුණා නාම රූප හොයනකොට අන්න එතකොට හරියට දැක්ක වෙනවා. අවිජ්ජා සංකාර අහුන්නේ නැත්නම් අපි අර තියෙන දෙයක තමයි දැක්කේ. සංකාර නාම විඥාන නාම රූප හරියට අහුවෙච්ච තැනදී අවිජ්ජා සංකාර අහුවෙන්නට ඕනේ. දැන් පටිසම්පාද අනිත් අංග ටිකක් බැලුවොත් එහෙම. දැන් අපි වේදනා ඊළඟට තණ්හා උපාදාන භව ජාති කියන කාරණා මේ මොකක් හරි කුමන එකක් හරි හරියට අහුවුණා නම් එතනදී අර අවිජ්ජා අවිජ්ජාවත් අහුවෙන්නට ඕනේ. මොකද පච්චේ පච්චුප්පන සූත්‍රයේදී බුදුරණන් වහන්සේ ලස්සනට පැහැදිලි කරනවා පටිච්චසමුප්පාදය මොකද්ද? පටිච්චසමුප්පන්න ධර්ම මොකද්ද කියලා. පටිච්චසමුපාදය කියලා කියන්නේ ආවෙනියයි. ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උපයි ඉදං උප්පජ්ජති. ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස් නිරෝධ ඉදං නිරුද්ධති කියන න්‍යායයි. මේ ඇතිකලි මේ වෙයි මේ ඉපදී මේ උපදී මේ නැතිකලි මේ නොවේ මේ නිරුද්ධ මේ නිරුද්ධ වෙයි කියන න්‍යායයි. ඒතර අවිජ්ජාව ඇතිකලි සංස්කාර වෙයි. අවිජ්ජාව නැතිවීම සංස්කාර නැති වෙයි. අවිජ්ජාව ඉපදීම සංස්කාර උපදී. අවිජ්ජා නිරුද්ධීම සංස්කාර නිරුද්ධ වෙයි. මේ විදිහට එකින් එක අන්වන් ප්‍රත්‍යයෙන් සිදුවන ස්වභාවය දැකීම තමයි පටිච්චසමුප්පාදය දැකීම වෙන්නේ. එතකොට ඒක හරියට අහුනවා නම් එහෙනම් අහුන්නේ අවිද්‍යාව. මොකද මේ ඇතිකල්ලි මේ වෙයි කියන න්‍යායත් එක්ක හේතුඵල ධර්ම අහුණා කියලා කියන්නේ මේ සත්‍ය දැකීම මේක ඇති වෙච්ච ආකාරය දැකීම. එතකොට අවි පටිච්චසමුප්පන්න ධර්ම කියලා කියන්නේ ජාති ජරා ජාතිය ජරා මරණේ භවය උපාදානයේ තණ්හාව වේදනාව ස්පර්ශය ඊළඟට සලායතන නාම රූපය විඥානයේ සංස්කාර මේ සියල්ලක්ම පටිච්චසමුප්පන්න ධර්ම. පටිච්චසමුප්පාදයෙන් ගොඩනැගිච්ච දේවල්. එහෙනම් පටිච්චසමුප්පන්න ධර්මවල පටිච්චසමුප්පාද න්‍යාය අහු වෙනට ඕනේ ආර්ය න්‍යායත් එක්ක. එහෙනම් මොන දේ අපි සුවත් අපිට මේ අවිද්‍යාව පත්‍ය කරගෙන මේ න්‍යාය අහු වුණොත් තමයි නිවැරදිවම පටිච්චසමුප්පන්න ධර්මවල පටිච්චසමුප්පන්න ස්වභාවය අහුවීම සිදුවන්නේ. එහෙනම් අර අවිද්‍යා සංඛාර මත තමයි මේ සියලු දේවල් ගොඩනැගිලා තියෙන්නේ. තෙරුවන් සරණයි. පැහැදිලි ස්වාමීන් වහන්සේ බොහොම පිං. නිර්වාණ සෝමයි ස්වාමීන් වහන්සේ අර එක තැනක ස්වාමීන් වහන්සේ කිව්ව නේද මේ යද නිච්ඡන් සම්දුක්ඛං කියලා. එතකොට යද නිච්ඡන් සම්දුක්ඛං කියනකොට නිත්‍ය කරගත්තොත් තමයි දුක්ඛ කියන එක නේද ස්වාමීන් වහන්සේ? මට ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න නම් ස්වාමීන් යද නිච්ඡං කියන්නේ අනිච්ච නිසා දුකයි කියන එක. යද නිච්ඡං කියලා කියන්නේ යමක් අනිත්‍යද භාග්‍යතුන් වහන්සේ අනත්ත ලක්ෂණ සුත්‍ති පැහැදිලි කරන රූපම් වික්කවේ නිත්‍යං වා අනිත්‍යං වාති. රූපේ නිත්‍ය අනිත්‍ය අනිත්‍යයි. යමක් යද නිත්‍යං කියනකොට අනිත්‍ය නිසා දුකයි. අනිත්‍ය නිත්‍ය නිසා නෙමෙයි. ඒ අයන්න එතන ලොක් වෙලා තියෙන්නේ. යද නිත්‍යං යමක් අනිත්‍යද ඒ දේ දුකයි. පාලි සංදි වෙච්ච නිසා ඒක ලොප් වෙලා අයන අයින් වෙලා තියෙනවා. ඒ නිසා යද නිත්‍යං තන් දුක්ඛ. අනිත්‍ය නිසායි දුක. නිත්‍ය කියලා ගත්තා නම් දැන් ඔතනලා තව කාරණාවක් පැහැදිලි කරගන්න දැන් නිත්‍යයි කියලා ගැනීමෙන් සැප වෙන්නේ. එතකොට නමුත් අපේ ලෝකයේ දුකක් තියෙන්නේ නිත්‍යයි කියලා ගත්ත නිසා. එතකොට ලෝකයේ තියෙන දුක පුජ්‍යලයට අනුබද්ධිතයි. එතන නිත්‍යයි කියලා ගත්ත නිසා තමයි අර ලෝකයේ තුල සැපත් ලෝකයේ තුල දුක්ක් තියෙන්නේ. ලෝකයේ තුල සැප, ලෝකයේ තුල දුක, ලෝකයේ තුල උපේක්ෂාව කියන මේ හැම එකක්ම තියෙන ලෝකයේ තුල නිත්‍යයි කියලා ගත්ත නිසා. එතකොට නිත්‍යයි කියලා ගැනීමෙන් මේ දුක හටගත්තේ. එතකොට අනිත්‍ය නිසා දුකයි කියන්නේ පුජ්‍යල අනුබද්ධිත නෙමෙයි. දැන් අපි අර ගොඩක් වෙලාවට අර පුජ්‍යල අනුබද්ධිතව මේ දුක් වේදනාවත් එක්ක තේරුම් ගන්න යන යමත් එක්ක තමයි අර දුක්ඛ දුක්ඛය විපරණාම දුක්ඛය එක්ක අපි මේක කල්පනා කරන්න යනවා. සංස්කාර දුක්ඛය කියන්නේ අනිත්‍ය අනිත්‍යත් එක්ක හොවෙන සකස් වීම. අන්න අනිත්‍යත් එක්ක සකස් වීම නම් සකස් වීම තමයි දුක. එතකොට මේ දුක කියන්නේ පුජ්‍යල අනුබද්ධිත දුක නෙමෙයි. පුජ්‍යල අනුබද්ධිතව කතා කරනවා නම් නිත්‍ය නිසා වෙන්නේ. නිට්ටය නිසා කියලා කියනකොට ඒ නිට්ටයයි කියලා ගැනීම නිසා මේ ලෝකයේ තුල තියෙන දෙයක් තියෙනවා. ලෝකයකට නැති දෙයක් තියෙනවා. එතකොට ඒක නිට්ටයයි කියලා ගත්ත නිසා ලෝකයේ තියෙන අපි සැපයි කියලා ගන්නවා. ආත්මයි කියලා ගන්නවා. ඊළඟට මේ ලෝකයේ තුල ගොඩනගන දෙයක් දුක් දුක කියලා අපි ගන්නවා. ඉපරණාම දුක්ඛය ගන්නවා. ඒ ඔක්කොම නිට්ටය පදනමත් එක්ක ගන්නවා. අනිත්‍ය වශයෙන් දැක්කනම් ඒ විදිහට දුකයි මේ මේ මේ ලෝකේ ගොඩනගිච්ච දෙයක් ගන්නෙ නෑ. ඒතර මේ දුක් වේදනාව කියන කාරණාව නෙමෙයි මෙතන කතා කරන්නේ. සංස්කාර දුක්ඛ දුක් වේදනා කතා කරන පුජ්‍යල අනුබද්ධිතයි. හේතුඵල ධම හේතුඵල ධම කියනකොට පුජ්‍යල අනුබද්ධිත දෙයක් නෙමෙයි. හේතුවන් නිසා ඵලයක්. මෙන්න මේක ටිකක් තේරුම් ගන්නවා නැත්නම් අපි අර හැම එකක්ම පුජ්‍යල අනුබද්ධිතයට ගලපලා බලන්න යනවා. එතකොට තමයි අපට ওই කාරණාව ওই විදිහට අහු වෙන්නේ. ඉතින් ඒක මේ අද නිච්ඡන් තන් දුක්ඛන් කියන්නේ අනිත්‍ය නිසා දුකයි කියන මිසක් නිත්‍ය නිසා දුකයි කියන එක නෙමෙයි. නිට්ටයයි සැපයි ආත්මයි කියන එක තමයි ලෝකේ ඉපදිත සංඥාව. ඒ ගැනීම වැරද්දක් මිසක් නිට්ටය නිසා දුක හෝ සැප වෙනවා කියන එක නෙමෙයි. නිට්ටයයි කියලා ලෝකයාගේ විපරීත සංඥාවක් තියෙනවා. කොහොමත් ස්වභාව නිට්ටය දුක නාත්ම ස්වභාවය. අරක විපරීත සංඥාවක්. ඒ නිසා සැපයි ආත්මයි කියලා ගන්නවා. නමුත් ඒ තුළ තියෙනවා දුක් දුක ත්‍රිපරිණාම දුක්ඛය. ඒක අහුවෙන්නේ. ඒක අහුවෙන සංස්කරණ ස්වභාවය අහුවෙච්ච තැනදී තමයි අර දුක් දුකේ ත්‍රිපරිණාම දුකේ සැබෑම ස්වභාවය අහුවෙන්නේ. ආශාසයි. එරුවන් සම්මයි ස්වාමීන් වහන්සේ තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ අර කීයේ ගියවර පැහැදිලි කරා අජත්තං වා කායේ කායानुපස්සී විරති බහිද්ධා වා කායේ කායानुපස්සී විරති කියලා ඊට පස්සේ අජ්ජන්ත බහිද්ධා වා කියනකොට දෙකම එක පැත්තකට දාලා බලන්න ඕන කියලා ඒ වගේම සෝනස අර සමුදේ ධම්මානුපස්සීව විහෙරති වය ධම්මානුපස්සීව විහෙරති සමුදේ වය ධම්මානුපස්සීව විහෙරති කියලා ඊට පස්සේ කියන එක ස්වාමීනාස පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් කරුණා විශ්ව. තෙරුවන් සරණයි. දැන් අජත්ත බහිද්ද අජත්ත බහිද්දා කියලා කියනකොට අජත්ත බහිද්දා කියලා ලෝකයේ තුල අපි ගොඩනැගීමත් එක්ක මේ තමයි ලෝකේ හොයන්න තියෙන්නේ. ඊට රජ්‍යත බහිජ්‍ය දෙකම එකට වැන්නකොට බෙදා ගැනීමෙන් තොරව දැක්මක් ඇති වෙනවා. සමුදය වය කියන අපට මුලින්ම හොයන්න තියෙන සමුදය. සමුදය හොයනකොට තමයි වය කියන කාරණා ප්‍රකට වෙන්නේ. එතකොට අපට ලෝකයේ ලොකුවටම يعني අපිට ප්‍රකටව මේ දුක තේරෙනකොට අපට මේකේ මුලින් සමුදයක් තමයි හොයන්න තියෙන්නේ. ඒ කියන්නේ අපිට ලෝකයේ මුලින්ම ප්‍රකට වෙනවා තියෙනවා කියලා ගැනීම. එතකොට මේකත් එක්ක අපි සමුදය හොයනකොට අපට වය කියන කාරණාව ප්‍රඥාවත් එක්ක අහු වෙනවා. අට ගැනීමත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්නේ අවිද්‍යාව දොරින් හටගන්නේ නැහැ කියලා. ඊට පස්සේ ප්‍රඥාව වඩා වඩාත් මෝරනකොට අහපව සමුදය දැකලා සමුදය අහපව නුවණින් කල්පනා කරලා සමුදය හොයලා තේරුම් අරගෙන අහපව තේරුම් ගැනීමත් එක්ක වය කියන කාරණාවට අඬ අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. සත්‍ය දකිනකොට නියමාකාරයෙන්ම එයාට දකින්න තියෙන්නේ හට ගැනීමක් නැතිවීමක් කියන කාරණාව. එතකොට දැන් අර ඒ ධම්මා හේතු යංකිනි සමුදය ධම්මං සබ්බාන්තං නිරෝධ ධම්මං තමයි නියම දර්ශනය ඇති වෙන තැන. එතකොට හට ගන්න නැති වෙනවා කියන කාරණාවේදී දැන් අපිට දැන් අපි ගොඩක් කතා කරනවා සංකතයේ ලක්ෂණේ උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති දසනිසත්තම් පඤ්ඤායති කියන. හට ගැනීමක් වෙනේනවා නැතිවීමක් වෙනේනවා. පවතිනවා කියලා දත්ත කල්ලි තමයි වෙනස් වීම පැවැත්මක් කියන්නේ. එතකොට අපිට මුල්කෝ අහුවෙන තැන තමයි අර තියෙනවා කියලා ගත් එක. එතකොට ඒකත් එක්ක ගන්නකොට අපට මුලින් ඉමසීමත් එක්ක යන්න තියෙනවා. නමුත් හොඳට ප්‍රඥාව වැඩෙනකොට අර තියෙනවා කියලා ගත්ත ස්වභාවයක් අපව ඉමසමින් යන්න දෙයක් නෑ. හට ගන්නව නැති වෙනවා කියන ස්වභාවයක් එක්ක තමයි දකින්න තියෙන. එතන තමයි ප්‍රබලවම සමාධිය හට අරගෙන ඒක කායන පස්සනාවය නම් ඒ කය හා එකතු නොවි වේදනානුපස්සනාව වේදනාව එකතු නොවි සිත හිතනපස් සිත හා එකතු නොවි ධම්මානුපස්සනාවේ ධර්මයන් හා එකතු නොවි නිවීම දක්වාම යන්න තියෙන්නේ එතන කිසිම විදියකින් අල්ල ගන්න පැවැත්මක් අහු වෙන්නේ මූලික අවස්ථාවේදී විමසමින් තේරුම් ගනිමින් තමයි මූලිකව තේරුම් ගන්න තියෙන්නේ ඉතින් ඒක තමයි මාර්ගය වැඩෙනකොට එතනින් එහාට පුරුදු වෙන ආකාරය මේ මුලින්ම මේ කාරණා අහු වෙන්නේ නැහැ මුලින්ම අර අපේ සමුදයක් එක තමයි යන්න තියෙන්නේ ත්‍රිවංශරණ ආස්වාදු පැහැදිලි ස්වාමීන් වහන්සේ හොඳයි එහෙමනම් අපි අද දවසේදී ධර්ම සාකච්ඡා නිමා කරන වෙලාවට ලැබු තිබෙනවා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වෙලාව දැන් රාත්‍රී 10යි. ඉතින් අද දවසේදීත් අපිට ඉතාමත් මගන ධර්ම දේශනාවක සහ ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ වෙනවත් ලැබුණා. අජිපාදානගේ අනුමදසික ගෞරවනීයයන් වහන්සේගේ ඒ ඒ අප කෙරෙහි වූ අනුකම්පාවෙන් උන්වහන්සේගේ කාලය වැය කළා අපේ මේ උතුම් ධර්මය අතු දාන එකට. ඉතින් මම ඊටම කවුරුමින් සවුන් ශිෂ්‍ය වෙනුවෙන් ආරාධනා කර සිටිනවා. සත්‍යජිදානිය සම්බන්ධ වෙන ශ්‍රීමති මහත්මියට අප වෙනුවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට පින් දීමකට සිදු කරනස්. එරුවන් සරණයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දිනේ අපිට ඉතාම වටිනා ධර්මදේශනාවක් ඉතාම පැහැදිලි ආකාරයට ජීවිතයට පමුණවා ගත යුතු ආකාරයට පැහැදිලි කිරීමක් අසන්නට ලැබුණා ස්වාමීන් වහන්ස. ඒ පිළිබඳව ඔබ වහන්සේට ශ්‍රවණට සිසිලස ලෝකයේ බොහෝ රටවල් වලින් සම්බන්ධ වෙන සියලුම කලන මිතුරු මිතුරියන් වෙනුවෙන් පාද නමස්කාර පූර්වකව කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ධර්ම දානය දීමෙන් රැස් කරගත් සියලු කුසල අපරස් කරගත් සියලු කුසලුත් ඔබ වහන්සේට ආයු වර්ණ සැප බල ප්‍රඥා පිණස වේවා. ඊතා සුව පහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධය කරගන්න ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන ආකාරයකින්ම හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම ඒ උතුම් වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්න අතුරු නිවන් දක්නා යාති දක්වාම උතුම් වූ කල්යාණ මිත්‍ර ආශ්‍රයත් සද්ධර්ම ශ්‍රවණයත් ලැබෙන පුණ්‍ය භූමියවලම සුගතිගාමි වීමට මේ සියලු පින් හේතු වේවා වාසනාව වේවා. ඔබ වහන්සේගේ ආචාර්යයන් වහන්සේලාටත් මව් දෙමව්පියන්ටත් නෑදෑ හිතමිතුරු ආදී සෑම සියලුම දෙනාටත් මේ සියලු පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබිලා ඉතා සුවපත් අසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න ලැබේවා අපිට මේ වගේ ධර්ම දානය දෙන අවුරුදු 20කටත් අධික කාලයක පටන් ධර්ම දානය දෙන අපගේ කල්යාණ මිත්‍ර දලුවත් මහත්මාණන්ට මේ සියලු පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිතයක් ලැබේවා එතුමාට මෙවැනි අගනා උතුම් සේවයක කරන්ට බොහෝ කාලයක් දීර්ඝායුෂ ලැබේවා. ඒ වගේම ප්‍රාර්ථනා කරන ආකාරයකින් සුව පහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ වේවා. එතුමාගේ පරලෝ සැපත් දෙමාපියන්ටත් අනිකුත් නෑදෑ හිත මිතුරන්ටත් මේ සියලු පින් වලින් උතුම් වූ නිර්වාණ අවබෝධයටපත් වෙන්න හේතු වේවා වාසනාව වේවා. පවුලේ දූ දරුවන්ගේ සියලු කටයුතු යහපත් විදිහට සිදු වෙලා ඒ සෑම සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් ජීවිත ගත කරමින් මාර්ගඵල නිවන් අවබෝධය කරා යා ගන්න හේතු වේවා වාසනාව වේවා ඒ වගේම අපිට හැමදාම කල්යාණ මිත්‍ර සම්පත්තියක් වන මේ සියලුම කලන මිතුරු මිතුරියන්ටත් මේ සියලු පින් වලින් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝාෂ ජීවිත ලැබේවා. ඒ සෑම සියලුම දෙනාට Taman පතන ආකාරයට සුව පහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න මේ කරන සියලු කුසල් හේතු වේවා වාසනාව වේවා. ඔබ අප සෑම සියලුම දෙනාට නිවන් දක්නා ජාති දක්වා උතුම් වූ සද්ධර්ම ශ්‍රවණියත්, කල්යාණ මිත්‍රාශ්‍රයත් ලබන්නට පුළුවන් පුණ්‍ය භූමිය වල පමණක් පසුගතිගාමි වෙලා සුව පහසුවෙන් මඟඵල නිවන් අවබෝධ කරගන්න මේ සියලු කුසල් පාරමිතා බවට පත් වේවා සෑම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු හොඳයි එහෙනම් අපි ඊටම ගෞරවයෙන් පූජ්‍යපද අලව්‍ය අනුමදස්සී ස්වාමීන් වහන්සේට යොමු වූ ස්වාමීන් වහන්සේ අපි එමනම් අද දවසේදී මේ උතුම් ධර්ම සාකච්ඡාවත් මේ ආකාරයට ක්‍රියාත්මක කරමු ස්වාමීන් වහන්සේ. දරුවන් සරණයි අද දවසේදී මේ සවන්සි සිලක් සජීවී දහම් සාකච්ඡාවට සම්බන්ධ වුණ මේ සියලු දෙනාටම මේ ධර්ම සාකච්ඡාව තුළින් විශාල දැනුම් සම්භාරයක් දහම තේරුම් ගන්න අවශ්‍ය දහම් කාරණා බොහෝ ප්‍රමාණයක් උදා කර ගන්නට තලඟා කර ගන්නට හැකියාව ලැබුණා. ඉතින් මේ රැස් කරගත්ත මේ සියලු පුණ්‍යානුභව බලයන්ද මේ සියලු දහම් කාරණා වල මේ සියලු වටහා ගැනීමට උපකාරන සියලු දේවල් උපකාරයෙන්ද මේ සවන් සිසිලකට සිසිලස ධර්ම සාකච්ඡාවට සහසම්බන්ධ වුණ සියලුම දෙනාටත් ඒ වගේම දරුවත්ත මහත්මයාට ඒ වගේම මට මේ අවස්ථාව උදා කරලා දුන්න රවින්ද කොග්ගලගේ මහත්මයාට ඒ වගේම මේ සාකච්ඡාව සඳහා මේ පහසුකම් සලසා දුන්න නිහාල් රූපසිංහ මහත්මයාට ඒ වගේම මාගේ කල්යාණ මිත්‍ර ගුරු ස්වාමින් වහන්සේ ගුරු දේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේතුළු සියලුම ගුරු ස්වාමින් වහන්සේලාටත් මේ සියලුම දහම් පරයය වටහාගෙන සම්මාදිට්ඨිය ඇති කර ගන්නට තව තවත් කල්යාණ මිත්‍ර සම්පත්තියේ සද්ධර්ම ශ්‍රවණී සලසා ගන්නට ඒ උතුම් ආර්ය සත්‍ය අවබෝධ කර ගන්නට සියලු හේතු වාසනා උපකාරයක්ම වේවා කියලා ආශිර්වාද කරනවා මේ සියලු දෙනාටත් ඒ වගේම අපි සෑම සියලු දෙනාටම මේක එකාකාර උපනිශ්‍රේම වේවා තෙරුවන් සරණයි සාදු සාදු සියලු දවන්තං සමන්තං පුඤ්ඤක් ලද්දම් පස්සම් බන්දිතුන් සාරිතාරි තේරාණං ආපටිපත්ති සද්දා සීලදාය වාසම් බදන්තං නමමහ සා සා සියලු දෙනාටම තෙරුවන් සරණයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අනාගත සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනා. තෙරුවන් සරණයි.